ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ කාලසටහන හැටියට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් තියෙන්නේ ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා මම ඒ දිගේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ආයතර වාරේදී කාට හරි <coughs> ප්‍රශ්න ගන්න තියෙනවා නම් කරුණාකරලා ඒකට සාදර වෙන්න ඒ සඳහා සූදානම්ව තියෙන මයික් එක පාවිච්චි කිරීමෙන් වාර්තාගත වීමට රුකුලක් වෙනවා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේදනා විජේ සඳහා විශාල දරුණු වේදනාවක්ම විඳිය යුතුයද? එවන් වේදනාවන් ඇති නොවනවා නම් ඇති වෙන කුඩා කුඩා වේදනා අරමුණු කළ වහාම වාගේ නැති යන හිත සමාධි වෙතවා නම් කළ යුත්තේ කුමක්ද? මේක ටිකක් වේදනා කරගන්න ඕනේ කොනිත් අගන වගේ. ඒකට වේදනා විජේට යන්න. මේ තීරුම් අරගන්න ස්වභාවය ක්‍රමයෙන් එනේන දේත් අනුව කරලා තමගේ ශක්තිය දිනු කිරීම කියන එක කොච්චර දෝ කිව්වට මොනවා හරි වචනයක් අලුතෙන් අහුවෙච්ච ගම ඒක ප්‍රශ්නයක් කරගන්න. මොන්න දැනුමක් දුන්නත් ඒක ප්‍රශ්නයක් කරගන්නවා. දැන් මේ වේදනාව විජය සඳහා වේදන නැහැ. ඒකට දැන් බ්‍රවුන්ස් කම්පැනි එක කොම්තරත්යක් අයින් ඉන්නෝනේ අපිට වේදනාව ටිකක් යවන්නේ. කොහොමද sannivedana කරන්න කියන්නේ? නැවතත් මම ප්‍රශ්නේ කියනවා වේදනා විජය සඳහා විශාල ධර්ම වේදනාවක් විඳිය යුතුද? එවන් වේදනාවන් ඇති නොවනවා නම් ඇති වෙන කුඩා කුඩා වේදනා අරමුකුඩ වහාම වාගේ නැති වී සිට සමාධි වෙනවා නම් කළ යුත්තේ කුමක්ද? බරපතල බරපතල ප්‍රශ්නයක්. මොකද මේ මේ වැඩේට අමුද්‍රව්‍ය නැහැ. පරිශ්‍රණය කරගෙන යන අමුද්‍රව්‍ය නැහැ නිසා මේ ධර්ම වේදනාවක් එනකම් බලා ඉන්න එකයි මේක මේ කියවරට තේනවා කොච්චර මේ අපි අපි වචන කතා කරාට sannivedana වෙන්නේ කොච්චර පොඩ්ඩයිද කොච්චරක් දුරට මේ යමක් තේරුම් ගැනීමේ ඉතින් මේ කාගෙත් ඇති කොයි දෙයක් හරි වෙච්චාම ඒක පාර gediya පිටින් බලාපොරොත්තු වෙනවා මේ ටික ටික කරගෙන යනකොට gediyak මෝරනකොට ඔය කවදාකවත් අද බලලා හිට බලනකොට පේන්නේ නැහැ නේ ඒ ටික ටික ටික මෝරනවා ඒ වගේම එනේන වේදනාව බලා ඉන්නකොට Tamanටම දැනගන්න පුළුවන් වේදනාවට තියෙන මේ බය ඇරෙන ගතිය, වේදනාවට හුරු වෙන ගතිය මේ වේදනා කියන වේදනා විජය කියන වචනයත් එක්කයි දැන් පටලවිලා තියෙන්නේ. මේ සිංහල වචනයක් නේ. වේදනාව ජය ගන්නවා. ඉතින් එනේන වේදනාව ජය ගන්නකොට තමන්ගේ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් වැඩෙනවා. ඒක නිසා පැමිණෙන්නේ මේ පැමිණිය යුතු වේදනා. ඒත් එක කටයුතු කරගෙන යන එකයි අපි ආනාපාන සතිය කරනකොටත් වේදනාව ගැන බලනකොටත් කොයි එකටත් පැමිණෙන දෙයට මුණ දෙන එක මුණ දෙමින් තමන්ගේ ප්‍රතිශක්ති වැඩි වීම තමයි මේකටත් පොදු උත්තරේ වශයෙන් තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශරීරයේ එක් තැනක තදට දැනුණු වේදනාවක් කරමුණු කරමින් සිටියා. එසේ සිටන විට මේ වේදනාව නැති වී සිත සමාධිමත් වූවා. ඊළඟට ශරීරයේ විවිධ තැන්වල සිත වේගයෙන් ගමන් කරමින් තනින් තනට පණිමින් අර සමාධිය වැඩි වී ගියා. මේ ඊටකේ ස්ථානවල වේදනාවක් පැවතුන බවක් මතක නැත මේ කාරුණිකව පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි ඔබ වහන්සේට දීර්ඝාසා නිරෝගී සුව ලැබේවා මේ ප්‍රශ්නේ සතිය පැත්තෙන් නගනවා නම් මේ දිගටම සතිය තිබිලා තියෙනවා නම් එච්චරයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන මේ වේදනා සහ සමාධිය දිගේ ප්‍රශ්න නගලා තියෙන්නේ ඒ නිසා හැම වෙලාවෙම බලන්න මේ සිද්ධියක් වෙනකොට සිද්ධිය පිටබඳව එළඹ සිටි සිහිය තියෙනවා නම් ඒක සමාධිය අඩු වීමක් වෙන්න පුළුවන් තන වෙනස් වීමක් වෙන්න පුළුවන් වේදනාවෙන් වෙන සංඥාවට යෑමක් වෙන්න පුළුවන් ඒ නිසා මේ සත් මේ භාවනා වැඩ පිළිවෙල අපි හඳුන්වා දුන්නේ සමාධිය පිළිබඳ වැඩ පිළිවෙලක් නෙවෙයි සතිය. ඉතින් මේ පුරාවට මුලදී පටන් ගත්ත මේ වේදනාවේ ඉඳලා අවසානයේ දක්වා වෙන දේ පිළිබඳව එළඹ සිටි සිහියක් තිබුණා නම් වැඩේ සාර්ථකයි. ඒ අතරමැදී ඒක සමාධියට තුරු දෙනවද නැද්ද කියන එක ඒක අපිට දෙවෙනි කාරණාව සතිපට්ඨානේ වෙන වෙන දේ අවබෝධ වෙනවා නම් අවදි භාවය වැඩි වෙනවා නම් උත්සන්න භාවය ආසන්න භාවයේ ඒක තමයි අපි ප්‍රබුද්ධ භාවය කියලා මේකේ සඳහන් කරන්නේ අප්‍රමාද භාවය කියලා සඳහන් කරන්නේ. මට පේන්නේ ඒක දිනු වෙන ගඩියක් පේන්න තියෙනා වගේ නොකිය කියවෙනවා ඒ ටිකේ වාක්‍ය ටිකේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හුස්ම නොදැනී ගොස් පවතින නිශ්චල ස්වභාවයේ අත්දකින්න. ඒත් ඒ තුල සිදුවන කුඩා කුඩා ස්වභාවයන් තාම අත්දැකීමට නොහැකි අයෙකුට ඒ සඳහා මේ බෞලීකృత කිරීමට අමතරව තවත් කළ හැකි දේ ඇතනම් පැහැදිලි කරනසේ ඉල්ලමි. එimhe භාවනා කරගෙන යනකොට තමයි ඒ විවේකී දැනෙනවා නම් විවේකී වැඩි වෙනවා නම් ඒ තුල මොනවාක්වත් ඇතුළේ දැක්කත් එකයි නොදැක්කත් එකයි ඒකේ අවස්ථානුකූලව සිදුවේයි. තමන තියෙන්නේ මේ ඒ පවතින විවේකයේ නිශ්චල භාවය මේකේ තියෙන නිශ්චල භාවය කියන වචනේ ඒ නිශ්චල භාවය වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද මේක පාවිච්චි කරන බහුලීකృత කියන වචනේම ඒකත් වචන লীලා තියෙන හැටි වැරදි බහුලීකృత කියලා තියෙන කෘත වෙන්න ඕනේ බහුලීකృత කිරීමට අමතරව තවත් කළ හැකි දේ නැත්නම් පැහැදිලි තේිල්ලෙමි නැත්නම් මේ වගේ ප්‍රශ්න නොලිය අයින් එකත් වැදගත් දෙයක් කියලා කියයි. ඒකේ නොකල යුත්තක් කරයි. කල යුත්තක් අසෙනේ මේකේ ප්‍රශ්න නගන්න යන්න එපා. මේ ප්‍රශ්න නැගීම වෙන්නේ මොකද්ද? පැහැදිලියට වර්ධිය දෙමිල්ල තමයි. මේ ප්‍රශ්න නොනගම මේ වැඩේ කරන්න පුළුවන් නම් හරි ෂෝක්. ප්‍රශ්න නැවක කියලා මම කිසි තරහක් නම් ඇත්තේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප ඊපදුන සාහිත්‍යයට එකතු සංඥා නිසා සක්කාය දිට්ඨිය වැනි වැඩි ඇතු ආශයම දැන් අප නිතරම මෙහි ආත්මයක් නැහැ මමෙක් නැහැ කියා සිතනවා නම් ආහාර ගන්නා විට ඇඳුමක් අඳින විට පවා මෙලෙස සීපත් කරනවා නම් මෙම අලුත් සංඥා නිසා ඒ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට උදව්වක් වෙනවාද මේක මේ නිත්‍ය සංඥාව සහ අනිත්‍ය සංඥාව අතර තියෙන ප්‍රශ්නයක් උපන්දාසිට එකතු සංඥාව කියලා කොච්චර කෙරුවක්වත් උපන්දායෙන්ලා අද දක්වම තියලා තියෙන එකම චිත්තක්ෂණයයි ඒ චිත්තක්ෂණේ තමයි ගමන් කරලා තියෙන අපිට පේනවා මේක දිග ගමනක් වාගේ මුළු ජීවිතේම එක චිත්තක්ෂණයයි ඒක තමයි මාර්ගී යන්නේ නිසා සංඥාව එක චිත්තක්ෂණයක තියෙන සංඥාව තමයි තියෙන්නේ දිගටම තියෙන්නේ එක චිත්තක්ෂණයයි ඉතින් ඒ නිසා ওই චිත්තක්ෂණේ සංඥාව ඔය කියන තරම් වැඩි වෙන්නේත් නැහැ වැඩි වුණා කියලා හිතන එක තමයි මෝඩකම කියන්නේ. ඒකට තමයි නිත්‍ය සංඥාව කියන්නේ. ඒ නිසා සංඥාව අයින්කරන රැඩිකල් වාදීව සංඥාවදී බලන්න දන්නවනම් ඒ තේරෙනවා අතීතය කියලා කියන්නේ කොච්චර දුර්ග සංසාරයක් වුණත් සංඥාවක් විතරයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ පමණමයි. ඉතින් ඕක ගැන ගොඩාක් කනගාටු වෙනවා කොහොමද මම මෙච්චර දුකක් අයින් කරන්න කියලා. ඒ අතීතය පිළිබඳ පශ්චාත්තාපය එහෙම නැත්නම් කුක්කුච්චකම කියන කෙලෙෂය එතන වැඩ කරන්නේ නිසා සංඥාවල තියෙන මෝහ පටල කියලා බොහෝම තුනී දෙයක් ඒක අවබෝධ කරගන්න වෙලාවදී ඒක ඒකට ක්‍රියාත්මක වෙන්න කුසල ඡන්දය ඇති වෙනකොටම ඒ සංඥාව ලොකු කරන ගතිය නෙවෙයි කියන සංඥා කියන්නේ බොහෝම තුනි මේ වීදුරක බෑවිලා තියෙන දැල්ලක් වගේ එකක් පිහලා දාපු ගමන් ඒක යනවා නමුත් මේක ඝන බහල කරගන්නේ කෙලස් නිසාමයි. ඒ නිසා දීර්ඝ කාලයක් සංඥාව එකතුණයි කියලා ඒක පිටු කරන්න කැට කරන දෙයක් නෑ. ඒකේ තියෙන තුනී නිකන් තෙල් මායමක් වගේ පුංචි මේ සිවියක්. ඒක විනිවිදින්න ආයතන විදර්ශනා ඥානය තියෙනවනම් අ උලුවන් තරම් චිත්තක්ෂණ ඇති කරන්න ඕනේ සංඥා වෙන්තොර උච්චේ සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා සංඥාවන්ගෙන් තොර ඒ කියන්නේ මේ එක එක දේවල් මතක තබා ගැනීමෙන් නැතුව ඊගා යන චිත්තක්ෂණයට අලුත් වෙන ගතිය. පරණ චිත්තක්ෂණය මේ චිත්තක්ෂණයට සම්බන්ධ වෙලා කෙලසෙන ගතිය තමයි කෙලස්සල ස්වභාවය. නමුත් එනේන චිත්තක්ෂණය අලුත් කියලා ඒකට එළඹ සිටීම තමයි සතිය කියන්නේ. ඒ නිසා සතිය තියෙනවා නම් පරණ චිත්තක්ෂණ වලින් ආපු එකතු වුණ සති වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තේරෙනවා තුනි වෙනවා කියලා සංඥා විතරක් නෙවෙයි. එතකොට මේ පංචස්කන්ධයේම වාදවීමක් සිදු වෙනවා. සංඥාව හරහායි මේ ප්‍රශ්නේ නගලා තියෙන්නේ. ඉතින් උත්තර දෙන්න වෙන්නේ වගේ සංඥාව හරහාමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආර්ය තුෂ්ණීම් භාවය යන පැහැදිලි කර දෙන්න. කයසා වචනේ සංවරයට මේ සිදු වෙනවාද? සිත තුළ සිටිවිලි ඇති විට මෙවන් තත්වයක සිටින අයෙකු බුදුන් බුද්ධ පූජා මල්පහන් පිදීමකින් තොරව භාවනා කිමු චිත්න තනිව චිත්න අයකෝ සිටිනා. ඒ පැහැදිලි කර දෙන්නේ. ප්‍රශ්නේ සංවිධානය වෙලා නැහැ. දැන් තකුණි කොටස් කියලා තියෙනවා නැවතත් කියවනවා මේ අවබෝධ කරගන්න අදහසින් ආර්ය තෝෂණී භාවය යන්න පැහැදිලි කර දෙන්න. කයසා වචනේ සංගවරට මේ සිටුවේද සිටි තුල සිටිවිලි ඇති විට මෙවන් තත්වයක සිටන අයකු බුදුන් බුද්ධ පූජා මල් පහන් පිදීමකින් තොරව භාවනායෙන්ම සිටින තනිව සිටින අයකු භාවනායෙන්ම සිටින තනිව සිටින අයකු වරහන් ඇතුලේ දාලා තිනවා. තොරව සිටිනම් එය පැහැදිලි කර දෙන්නේ. මම හිතන්නේ පළවෙනි වාක්‍ය විතරයි මේකේ ගන්න දෙයක් තියෙන්නේ. ආර්ය තුෂ්ණිම් භාවයන් පැහැදිලි කර දෙන්නේ කියලා මේ වාග්ද්වාරයේ සංවර කිරීම පමණම මේකේ සඳහන් කරන්නේ. තමන්ගෙන් බොරු කේලා මිස්වචන පරසවචන ඒ වෙන්නේ නැතුව සංවර කරනකොට තුෂ්ණි භාවයටපත් වෙනවා. ඒ ගැඹුරට යන්න පුළුවන් මනෝද්වාරය සංවර කරනවා නම් නමුත් ආර්ය තුෂ්ණි භාව සමාජ ධර්මයක් ආචාර ධර්මයක් දෙදෙනෙක් දෙදෙනෙක් විසින් පිළිපැදිය යුත්තක්. ඒ නිසා Taman තුල හිතවිලි කතා කරාට දෙවෙනෙකුට බාධා වෙන්නේ නැත්නම් ඒක ආර්ය තුෂ්ණි භාව පිළිබඳ ප්‍රශ්න නෙවෙයි. හිතේ හිතවිලි තියෙන්න පුළුවන් නමුත් Taman දොඩමළු වෙන්නේ නැත්නම් ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒ තාක් දුරට ආර්ය තුෂ්ණි භාවයේ අරස වෙනවා කියලා කියන්න පුළුවන් නැත්නම් වචී සංවරයේ පිළිබඳව විශේෂණ පදයක් තමයි ආදී තුෂ්ණි භාවය කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආස්වාද ප්‍රසවාසයේ මිනී කර සියුම් වී නිරුද්ධ වූ පසු දැනවා මිනී කරමි එවිට ඉහළට ඇදී යන සයක් දැනේ. ටිකක් ඈතට ඇදී ගොස් නැවත පඩිපලක් දිගේ බසින්නාසේ පහළට එනු දැනේ. මෙසේ එක ළඟ ළඟ තෙවරක්ම සිටිවේ. දැන් එසේ ඉහළට ගොස් ටික වේලා නතර වී සිටන බව දැනේ. එසේ තිබීදී වේදනා සංඥා ඊටම් සියුම් බව දැනේ. සාමාන්‍යයෙන් එසේ නොමැති විට වේදනා සංඥා දැනි දැනි කෙවි යනු දැනේ. මේ தත්ත්වයේ අර්ථයේ කල යුතු දේ පිළිබඳ උපදේශයක් පතමි. මේ පරිවර්තන වෙන වෙලාවක් වෙනසක් වෙන වෙලාවක් ඒ නිසා මේක බොහෝ අවස්ථාවක් වෙනකොට Tamanට මේක පිළිබඳව මේ හුරු ගතියක් කෝල සබකෝල නැති ගතියක් එයි. ඒ නිසා මේ මේ කරපු දෙයම මේ සිද්ධ වෙන දෙයම මේ අත්දැකීම නැවත නැවත හිතට වද්දා ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන එකයි තියෙන්නේ. එතකොට Tamanට විශ්වාසය ඇති වෙයි මේ වැඩේ පිළිබඳව දැම්ම හදිසි වෙන්න නරකයි මේ මොකද්ද කියලා බලා ගන්න කොහේ නමුත් හොඳ දෙයක් වෙන බව කියන්නේ. ඒක තව උනන්දු කළ යුතු බව, අනුග්‍රහ කළ යුතු බව මතක් කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ අටසිල්ලෝ දසේ සමාදා වූ කෙනෙක්. තම දානි උදේතවල් දානි බෙදා ගන්නා විට එම බෙදා ගන්නා භාජනෙටම අතුරුපස වැනි දෑ. බෙදා ගැනීම හරිද වැරදිද? නැවත වතාවක් නැගිට ගොස් අතුරුපස ජලය වැනිදී ලබා ගැනීම සුදුසුද? දෙන්න කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ හම්බෙන්නේ නැත්තම් කියන එකයි. නිසා සීල කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි දෙන්න කෙනෙක් තියෙනවනම් ඒක ධාර්මික දෙයක් නම් තමන්ට අවශ්‍ය දේ උඟක් කළා පැවරුම කරනවා මේ තව අවශ්‍යද කියලා අහනවා එහෙම නැත්නම් මේ චෙක පිළිගන්නලා බාරගන්නේ කියනවා ඉතින් තමන්ගේ මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනකන් ඒක ගත්තට ඒකේ ශිල්පදේ කිසි දෙයක් වෙන්නේ නැහැ ශිල්පදේදී හොරකම් කෙරුවොත් දුදුන් දෙයක් ගත්තොත් එහෙම නැත්නම් ඉල්ලන්න ගියොත් ඉල්ලන්න ගියොත් ඒ සීල කැඩිල්ලක් වෙන්නේ අර සමාජ ධර්මයට හොඳ නැති නිසා නැත්නම් තියෙනවා නම් පවර්ලා තියෙනවා නම් බෙදලා දීලා තියෙනවා නම් කැමති විදිහට පාවිච්චි කරලා කමන්නේ. ඒකේ මේ තියෙන සෝබනා සෝබන භාවයේ ඒ සිල්ලත් එකේම ගත්තයි කියලා මම හිතන්නේ කවුරක්වත් මේ මොනවාද හිතමනාප කරගනී කියලා මේ අපි ඉස්කෝලේ යන කාලේ සීල ව්‍යාපාරයක් තිබ්බා. ඉතින් ඔක්කොමලා සීල් යන්නේ මේ සීනි සම්පෝලුයි ආප්පයි කන්නේ. උදේට හැමදාම මේ ඒ සීනි සම්පෝලුයි ආප්ප හරි ආසයි. කලාතුරකින් හම්බ වෙන්නේ සීනි සම්බෝලය අපයි හම්බ වෙනවා. ඉතින් අම්මා වුණත් අදලා දෙන්නේ නැහැ මොනවාක්වත් කඩෙන් හරි අරගෙන යන්න තියෙනවා සීනි සම්බෝලය. අපයි ඉතින් ඕකට තල් මරවන තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා දවල් දානෙට ඉස්කෝලේ පිල් ගත්තේ නැති ළමයි කෑම හදලා තියලා ඉතින් මේ පරිපුයි දානෙයි හොදි අනම්මනම් බෙදලා මේ කෙසෙල් ගෙඩි ගේන වෙලාව. ඒකකොට ඔක්කොමලා පැනලා අර ඉඳගෙන ඉන්න කට්ටිය නැගිටලා අත දානකොට එක එක පරිප්පු භාජනෙට අත දැම්මා. දානකොට වාදනේ හැලුණා. අර මිනිස්සේ ගෑනක තමයි හැලුනේ. ඉතින් එතකොට මේ ඔක්කොටම ඉනා අපේ සීලේ රඟ. මේ පන්ති හෝල් එකේ පිරිලා සෙනග. ඉතින් අර මේ කිසිකෙඩි අරගෙන එනකොට සැකයි අපි ළඟට එනකොට ඉවර වෙයිද කියලා. ඉතින් පැල්ලා කියලා කයිටි ගත දානකොට පරිප්පු එකට දාලා තියෙන්නේ ඒක වැටුණා. වැටුණා ඇඟට. මොන කොරණද ඒක දවසක් සිල් ගත්තයි කියලා ඔක්කොමලා සීලාචාර වෙන්නේ නැහනේ. ඉතින් ඔහොමම වෙලා තමයි හැතිලා ඉන්නේ. ඒ නිසා අනුන් එහෙම දෙයක් කරුවත් ඕක පහත් කළ සලකන්නත් එපා. Taman පිළිබඳවත් පුළුවන් තරම් අනුකම්පාවේ මෛත්‍රියෙන් කරන්න. හැබැයි මේ රසගේ දේ වඩන්නවක්වත් කෑදරකම වඩන්නවත් නෙවෙයි. ඒ කවුරුද පවර්ලා තිනවා තිනවා තමයි බඩගින්න තිනවා මේක පාවිච්චි කරන්නේ නැත්නම් Java පිණිස මැදේ පිණිස නෙවෙයිනේ භ්‍රමචර්ය පිණිසනේ. ඉතින් මේ වගේ දේවල් එච්චර තද බල විදියට තමන්ව මනින්න කිරණ ගන්න නරකයි. භාවනාදී සීලයේ මනාකොට රැකිය යුතු බවත් নিরතුරුව සීල ශික්ෂාව හිතේ ධාරණය කොටගෙන සිටිය යුතු බවටත් ඊටමත් වැදගත් බවටත් නැවත යෝගීන් වෙත මතක් කර දෙන්න මේ නිතා කාරණක ඉල්ලාසෙන්න කවුරක්වත් මට බන කියන්න දෙන්න එපා. ඒක මම කරගන්නවා. මේ යෝගීන්ට කතා කරන්න ඕන දේවල් මට කියන්න ඒ ඉතින් නිකන් අනවශ්‍ය වැඩක්. ඒ ඒක මම අවශ්‍ය වෙලාවට කරගන්නම්. මේ කියන එක කරන මම තරයේ කල්පනා මතක් කරලා තියෙනවා තමන්ගේ වැඩක් බලාගන්න. මගේ වැඩේ මම කරගෙන යන්නම්. ඒක මට තේරෙන්න ඕනේ කාටවත් වරන දේවල් මට කරන්න බෑ. කරන්න ගියොත් වෙන්නේ මට කියන එක කරන්න කන පැලෙන්න ගහන එකයි. mind your own business. ගුරුවරුන්ට ගන්නන්න යන්න එපා. මම මේ ගුරුකමක් ගන්න හදනව නෙවෙයි. මට ඉන්න එපා ඇඟිලි දික් කරන්න. මේ කවුරු හරි අහවල් දී කියනවා සාංශ අපි මේක හදාගමු කියන වෙනම දෙයක්. නමුත් මේ කට්ටියගේ සීලය හදලා දෙන්න මට සමාධිය හදලා දෙන්න කිය. එහෙම කුන්තරත්වයක් මයිත් එක්ක නැහැ. මේ ඒ කේලමක් හෝ කාටද අනකිරීමක් කරන්න දෙන මිනිහත් එක්කයි මම කටයුතු කරන්නේ. එයා කතා කරන දෙවෙනි තුන්වෙනි පාටි එකත් එක්ක මට සම්බන්ධයක් නැහැ. නම ලියලා තිබ්බනම් මම දන්නවා කොක්ක දාලා ගන්න හැටි. මේක කොක්ක නැහැ. කොක්ක මට දාන්න බෑ. කර්මා කළ අනුන්ගේ සීලය කියන එක බුදුහාමුදුරුවෝ කවදාකවත් කාටවත් පවරලා නැහැ. සමාදාය සික්කත සික්ඛාපදේසු ඒක නතු සීලෙ පටවන්න ගියොත් ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. මේකට කියන්නේ අනක් නැති පණක් කියලා අපේකට. කිසි කෙනෙක්ගේ අනක් නැහැ. පණවල තියෙන උඹට කැමති නම් සීල් රකපන්. උඹට ඕන නම් 8න් ගනින් 10න් ගනින් 12න් ගනින්. කාටද කියන්න බෑ මෙහෙම කරපන් කියලා. එතකොට වෙන්නේ ඒක අශිෂ්ටයි. අශීලාචාරයි. අනිත් එක අනුන්ගේ මේ මානසිකත්වයට ඇඟිලි ගැහිමක් වෙනවා. මේ මනස පොද්දන් ඉඳලා මේ වැඩේ කරනවාද කියලා අපි දන්නේ නැන්නේ. ඊට ඈ එපා. එහෙනම් මම කැමති නෑ මේ බ්ලැක් ලිස්ට් කරන්න. මොකද මේ සෙනකින්ට දිවයින ගියාම ආයේ කතා එච්චර හොඳ නෑ. ඒක නිසා මම කියනවා කරුණා කරලා මගේ වැට් ටික මට කරගෙන යන්න. තම තමන්ගේ ජීවිත තම තමන් බලා ගන්න. එහෙම නැත්නම් ප්‍රශ්නක් තියෙනවා නම් අපි සංවිධායකරුපත් කළා තියෙනවා. තමන්ට වෙන වෙහෙස කියන්නේ. මෙයාට මේ වැඩේ නිසා ඕගොල්ලෝ අපිට බලාපොරොත්තු වෙච්ච විවිධක අපිට නෑ. ඒක සංවිධායක වග වෙන්න ඕන. මම ඒකටත් මම මගේ පුළුවන් තරම් මම වග වෙනවා. නමුත් කවුරුත් හදන්න යනවා කියන එක මම කියනවා කවදා හරි ඕගොල්ලෝ සංවිධානය කරන්න ගිය දවස ඕගොල්ලන්ට තේරෙන්නේ. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇදගෙන දඟලනකොට මේක වෙන්නේ පීලිපයින් එකයි කෝච්චිය. පැනනට පස්සේ ගන්න බෑ. ඔය පොඩි පොඩි දේවල් වලට තමන් කියන්නේ තමන් මේ තමන්ට කරහැකි දෙයක් තියෙනවා. ඒ වෙනකොට අනුන්ගේ දේවල් කරන්න ගියාට පස්සේ මේ ඒ සංවිධානය කරන අයට හරි වෙහෙසයි. මම මේ කරනකොට මම කරන්නේ පුළුවන් තරම් සංවිධානයට බර දීලා කරන්නේ. බර කරන මනසට මම කිසි අනුකම්පාවකුත් නැහැ. සංවිධානය කරන මිනිහට මම gediya පිටින්ම දානවා කරදර තේරෙම. ඉතින් ඒකේදී ඔය හරියට මේ අකුරට බලන්න කිව්වොත් එහෙම එතකොට වෙන්නේ මම කරන මනුස්සයාට හරි වෙහෙසයි නිසා මේ අදහසත් ප්‍රකාශ කරලා කමන්නේ නැහැ. එහෙම නැතුව මේ බලල ලෝක කොසට බවන්ට ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඒකටම අදාළව මට සමා වෙන්න මම මෙහෙම කිව්වට සංසන්දනය කිරීමක් කරනවා නෙමෙයි මම ගිහින් තියෙනවා ගෝයන්ක මධ්‍යස්ථානයට අපි හේ පිටිනිවල ගෝයන්ක මධ්‍යස්ථානයට මම ගිහින් තියෙනවා. එතෙන්දී අපට ලැබෙන ලොකු දෙයක් තමයි මේ පරිසරයෙන් මාකාර මිදීමක් ලැබෙනවා පරිසරයෙන්. ඒ කියන්නේ අපිට සද්ද ඇහෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඒක දාන ටික ගන්න කියමත් ස්වාමීන් වහන්සේ එතෙන්දී පුදුමාකාර ගෞරවයෙන් මේ දානෙත් අපිට පිළිගන්නවා. ඒ වගේම අපට ගිහිල්ලා නියම විදිහටම ඔබ වහන්සේලා යනවා වාගෙන් ගිහිල්ලා අනුන්ගෙන් ඉල්ලගෙන දානේ කියන හැඟීම හිත ගන්නත් පුළුවන් වෙනවා. එතකොට එතන පුදුම මිදීමක් හිතට එනවා. ඒක හරි වැදගත් නේද එහෙම ඒ විදිහට නිදහසක් ජීවිතේ අපි එළිය පැත්තේ තියෙන එක නිදහසක් මෙතෙන්දි ලැබෙන එක අපට හරි වැදගත් නේද? ඔය ඇත්තටම මේ අඟහරු ලෝකයට යන්න ඉස්සෙක එක්කෙනෙක් ඉස්සෙල්ලා ගුවන් අජිතාවකාශය යෝ ගාමීක් මේ ලෝකෙදි පුරුදු කරන්න එපායි. මේ ගුරුත්වාකර්ෂණ නැත්තනක් තියෙන්නේ. එතන ගියාට පස්සේ මෙහෙමයි මෙහෙම හැබැයි මෙහි ගුරුත්වාකර්ෂණ නැත්තනක් නැහැ. මේකෙදි ඒ සඳහා විශේෂ මේ විද්‍යාකාර හදලා පෙන්ලා දෙනවා. එතන ගියාට පස්සේ මඩු බඩු මෙහෙම තියන්න බෑ. ඔක්කොම පා වෙනවා. ওই නාසයකට ගියාම පෙන්නනවා හැඳ ගැරප ඔක්කොම තියන්න ඕනේ. ඒව යකඩ කාන්දම් ප්ලේට්ස් වල. කෑම කාලා කෑන්ද මේ තියන්න ඕනේ. මෙහෙම තිබ්බත් එකයි මෙහෙම තිබ්බත් එකයි. මොකද ඒක ඔක්කොම පා වෙනවා. කෑම අරගෙන මෙහෙම කන්න බෑ විසිරලා යනවා. පොලිතින් බෑග් එකට දාලා මේ ටූත් පේස්ට් එකේ මිරිකලා කටට දා ගන්න ඕනේ. ඉතින් ඒක මෙහෙසි පුරුදු කරන්න බෑ. ඒක පුරුදු කරනකොට මේ ඒක විනාඩි 30ක් විතරක් ස්පෙෂල් මේ ඩයිව් එකදී ප්ලේන් එකදී පෙන්වන්න පුළුවන් ගුරුත්වාකර්ෂණය මුදවලා. ප්ලේන් එක මේ ඩයිව් එකක් පන්නනවා වටනවා විනාඩි 30කට මුළු ප්ලේන් එකම ගුරුත්වාකර්ෂණයෙන් මිදෙනවා. ඉතින් ඒ මිනිසුන්ට පුළුවන් තරම් ඒක කරලා කරලා කරලා පුරුදු කරනවා මෙතනින් හැතැම්ම 6යි තියෙන ගුරුත්වාකර්ෂණයෙන් ඉහළට ගියාට පස්සේ තනි කරම ගුරුත්වාකර්ෂණ නැත්තනක තියෙනවා. එතන ගියාට පස්සේ මිදිලා තියෙනවා. ඝර්ෂණේ නැහැ. එතකොට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ යෝගාවචකයත් මේ තණ්හාවෙන් ආශාවෙන් බැඳිලා දරුවොද වස්තුද මේ බරුනේ. ඒතාවකාලික පොඩ්ඩක් අයින්. මේ ලෝකේ නැත්තන ගන්න බැරි තරම්. හරිතර උරුසාකර්ෂණය මිදිච්චා නම් මේ පොළොව ගන්න බැරුව වගේ. ඉතින් අපි ටික කාලයකට කරන්න හදන්නේ ඒක අපං වා භෝගකන්දම් පහය, බහන්තං වා භෝගකන්දම් පහය, අපං වා ඥාති පරිවට්ටම් පහය, මහන්තං වා ඥාති පරිවට්ටම් පහය කියලා බුදුහාම කියනවා. උඩා වූ වේවා මහත් වූ වේවා භෝග පිටිකරෙන් අයින් වෙලා උඩා වූ වේවා මහත් වූ වේවා නෑදෑ පිටිසෙන් අයින් වෙනවා. මේ ගත කරන ජීවිතයේ දැන් අපි අනික්කව හම්බ කරන කොච්චර මහන්සියද මේක ඊටදී කොච්චර දුෂ්කරද කොච්චර දුර්ලභද ඒ තරම් අරව බදාගෙන ඉන්නවා කියන එක නේ මේක නිකන් හම්බෙච්ච දේ. අපි සිස්ටර් වෙන්න ඉස්සෙල්ලා මෙතන තමයි හිටියේ. කැලේ තමයි හිටියේ. වැද්දා ඉන්න කාලේ කැලේ හිටියේ. දැන් ආපහු කැලේට යනවා කිව්වම දුම් මේ ඒකෙදි පුළුවන් තරම් බලන්න ඕනේ අපි ජීවිතයක විශාල පෙරලියක් විශාල පෙරවුරුවක් ඒ වගේම අපසු යමක් කියන්න පුළුවන්. ආපස්සේ හිටපු තැනට යෑමක් යන්නේ. ඉතින් ඒකදී අපි මට නම් හිතෙන්නේ පුළුවන් තරම් තමන තමන් පුළුවන් තරම් අනුකම්පා කරගන්න ඕනේ. තමන තරම් පුළුවන් තරම් මේ ගෞරව කරන්න ඕනේ. මේ ශරීරයේ මට මේ දේ කරගන්න මෙච්චරක්වත් ඉඩ දුන්නා. මගේ නෑදෑයෝ මගේ වස්තුව මට පොඩ්ඩකට හරි මේකට හා හොඳයි කියලා කිව්වා. ඒ වගේම දැන් අනික් ඉන්න මිනිස්සයත් ඒ වගේම ආවට පස්සේ ඒ වගේ සීල් මදි කියලා හරි උස වැඩි කියලා හරි මනින්න හදනවයි කියලා කියන්නේ මේක අසාධාරණ යාළුවා අසාධාරණයි. එච්චරයි මට කියන්න තියෙනවා. මේ ලබන මොහොතේ තව manussකම අමතක කරලා මේ පුංචි දෙයකට මෙච්චර දුර හදනකොට කද්දාකත් ඉබා හිතා ගන්න අපි ගොඩාක් පින් කරලා ගොඩාක් නැවත නැවත සංසාරේ ගිහිල්ලා මේ ඇවිල්ලා තිනවා අඩුපාඩු ගන්න නැති කවුරක්වත්. ඒ මනුස්සයත් මොහොතකට හරි ගමන්නේ අපිට අර විවේක රසය දීගෙන පිරිසිදුකම දීගෙන මේ නිදහස මේකට වැඩිය මං හිතන්නේ අපේ මේ මේකට කියන්නේ නෑකම නෙවෙයි ඕනෑකම කියලා. මේකේ හරීම කරදරයි. හරීම කරදරයි ඔය සුචරිතවාදී වෙන්න ගියා. අර කෙලින් යන්න ඕන මෙයා යන්න ඕන කියලා ඉතින් අර බලන්නේම අර හතරස් බැල්මෙන් මුඛාවත් පේන්නේ. ඒ ඒ කියන්නේ Taman කෙරේ කිසිම අනුකම්පාවක් නැති මිනිහෙකුට තමයි Tamanට අනුකම්පා කරන්න බැරි කෙනාට තමයි අනිත් කෙනාට අනුකම්පා කරන්න බැහැ. ඒක ඉතින් ඒ සුචරිතවාදීන් තියෙන සාපයක්. ඉතින් අපි මෙතෙන්දී විපස්සනා කරන්න යනකොට සුචරිතවාදී බැහැර කරනවා නෙමෙයි. සුචරිතවාදී ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා. අපි අට සිල් අරන් ඉන්නේ. අපි පිළිස එක එක එක තලමේ. මේ හැම මිනිහෙක්ම කරන වැරද්දක් මගේ වැරද්දක් මම මේකට වග වෙන්න. ඒකට බැනලා ගහලා අයින් කරන එක නෙමෙයි තියෙන්නේ. ඒ මචර කියලා දීලා ඒකෙන් සමාජයට යන නරක කම්පනියක් තුන ඒකත් අයින් කරලා ඌට ගහන්න ඕනේ පිටිපසට අත තියලා. ඉස්සරහින් ගහන්න ඕනේ හොම්බට පිටිපසෙන් අතින් අල්ලගන්න. අතහැරලා ගැවුව වැටුනේ මං කියන එක තේනවද? හොන්දටම ගහන්න. ගහලා පිටිපස්සෙන් අත තියන්න. වැටෙනකොට අල්ලගෙන දැනගී කියලා. පණ්ඩිසාංශ කියන්නේ යෝගාවචරයෙන් අතර ප්‍රශ්නයක් ආපුවාම පවුල එකෙකුට වෙච්ච විදිහට මරන්නේ. උනාට වැඩක් කරනදී පවුල එකෙක් උනාට පස්සේ අපිට පුළුවන් ද මු මරණ දඬුවම නියම කරන්න බෑනේ. ඉතින් අපි බજારගේ කම්පැනි විනින්නේ. ඒ කම්පැනි විනිය කතාව තමයි මේ මේ කවුද එහෙම් පිළිකත ඥානසී හැමතුෝ කියලා තියෙන්නේ. ආයතත් මහත්තයත් එක්ක කතා කරන කියනකොට ආයතත් මහත්තයා කියන මේ සංඝයා මොකද මේ දර අශීලාචාර මොකද මේ සංඝයා මේ මේ මේ හරියට වැඩ කරන්නේ නැති කියලා කරන දෙයක් නැහැනේ මාත්තු කම්පැනි කට්ටිය ඉන්නේ කියලා. ඊජන්ස හොඳටම දන්නවා නමුත් මොහොතකට හරි ගිහි ගිය අතර බෙදින්නේ. මොහොතකට හරි රෙද්දක් දාගෙන දිවුරුද්දක් කහරෙද්දක් දාගෙන ඒක නෑ කමන්නේ ඉතින් මොනවා කරන්නද මහත්තයා තාම සුදුනේ අඳින්නේ. එයා අපේ කම්පැනි කෙනෙක්. ඉතින් අපි යෝගාවචර මට්ටමට ආවට පස්සේ අපි හිතා ගන්නවා මේ මාසකේ හැම වැරද්දක්ම මගෙන් මගේ වැරද්දක්. ඒ නිසා අපි හදාගන්න යන මිසක් ඒකයි පුදුහාන කියන්නේ මේ සමග්ගානන් තපෝසුකෝ කිය. ඒක දසක්කේ ප්‍රජාපති ගෝතුමීට ලස්සන ලියලා තිබුණා මේ සමන්නේසනා සහිත සංගබණ කියලා පොතක් ලියලා තිබුණා මේ යක්කඩිය පඤ්ඤාරාම ආමඳුර. හරි හරි රසයි. හරි රසයි එළියනේ. ඒක ලියලා තිබුණා මේ ඒසාංශ කියලා තිබුණා මේ මම බුදුහාමුදුරට මල් වට්ටියක් පූජා කරන අපරිමිත බක්තියෙන් පූජා කරන්නේ නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා මොග්ගල්ලාන ස්වාමීන් මලක් පැත්තකින් අරන් තියෙනවා කියලා. මේ දෙන්න විඳ බුදුක් අද මේ ශාසනය මෙතෙන්ද ගේන්න බුදුමාකාර විඳවිල්ලක් විතර තියෙනවා සාරිපුත්තු සාංශේ මොග්ගල්ලාන ස්වාමීන් විශේෂයෙන්ම සාරිපුත්තු ස්වාමීන් සරුවචනාචා මුකුත් නැහැ වැඩ දීලා තියෙන්නේ කෙලින්ම gediy අපිට මේක කරවා. සාරිපුත්තු මොන කරන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මට කරගන්න බෑනේ ආයන 500ක් සෙන ගන්න යනවා ගිල කරනවා මොකුත් නැහැ විධායක කරන් කියලා තියෙන්නේ කද්දාකවත් මොනවාක්වත් නැහැ ඇවිල්ලා කරලා ඒ සංස් කියනවා මම මලක් අරගෙන ගිහිල්ලා වෙනම බුදුහාමරට බුදුහාමරගේ ආසනයේම කොනක තියනවලු අනේ මුන්දලා වහන්සලා කරපු නිසායි අපි මේ ඉන්නේ කියලා. ඒකල කියනවා ප්‍රජාපති ගෝත්‍රයේ දවසක් ගිහිල්ලා සර්වඥාන්සේ ළඟ ඉන්නකොට සර්වඥාන්සේ සර්වඥයි මියම්මන්ඩි රහත් ප්‍රජාපති ගෝත්‍රයේ. බුදුරජාණන්සේට කිවිසුමක් කරනවා. එතකොට නිදුකානන් වහන්සේ නිරෝ දීර්ඝායස වේවා කියලා බුදුහාමුදුරන් අර පොඩි කාලේ බබාට කීසුවක් ගන්නට අයිබෝන් කියලා කියන්නේ. ඒක කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙන ප්‍රජාපතිය සරුවච්චන් වහන්සේට සුබපතන්නේ හොම නෙවෙයි කියලා. ඒකට ප්‍රජාපති ගොතුමි දැනගත්ත අර කැක්කුමට දරුකමට දරු කියන්නේ පොඩම් පොඩි නංගිගේ පුතානේ. හදාගත්තකමට අයිබෝන් කියුණා. ඒකයි මම කියන්නේ දීර්ඝාෂය කිව්වට ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා ප්‍රජාපතිය සංඝයා අතර සමගිය තියවා කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා. එතකොට සරුවචනාංශය දීර්ඝාෂය කරනවා කියනවා. සමග්ගානං තපෝසුකෝ කියන්නේ ඒ වැඩ කරන පිරිස අතර තියෙන සමගිය මුළු ශාසනයටම එකම ආලෝකයයි තියෙන්නේ. අපි ඔක්කොම සංඝයා. අපි භාවනා කරන සියලු දෙනාම සුපටිපන්නයි. ඒ පිරිස අතර කොයිම ක්‍රමයකට හරි ගැටුමක් අවුලක් වැරදි දැක්මක් දැක්කොත් ඒක බුදුහාමසන්ගේ ආවුස කෙටි කරන තැන. ශාසනයේ ආවුස කෙටි කරන තැන. ඒ වගේම සද්ධර්මයේ නැති කරන තැන. ඒ නිසා ඕන කැපකිරීමක් කරලා තමන්ගෙන් එපා ඕන කෙනෙක් ගහගත්තා වේ බැනගත්තා වේ තමන්ගෙන් එපා ඒ පැහැින දේට තවත් දාන්න කුණු. වැටෙනවා අනිවාර්යයෙන්ම වැටෙනවා ඒකට කියන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මනේ මොකද කරන්නේ මේ මාර බලවේගය මාතුලින් ක්‍රියාත්මක වෙනවා අනේ නොවේවා කියලා සමග්ගාණන් තපෝසුකෝ කියන එක මම දන්නේ ඒක නිවනම කියලා මට හිතෙනවා. මම ඒ නිසා මම එක දවසක මම පොතේ ලිව්ව ඇතුළත නිවන පතපන්, එළියෙන් සමගිය පතපන්, එළිය සමගිය පැතීම සඳහා නිවනට වැඩිය කැප කරපන්. අපි නිවන සඳහා නෑදෑය කැප කරනවා, වස්තු කැප කරනවානේ. එළිය තියෙන සමගිය සඳහා ඊට වැඩිය කැප කරපන්. මොකද 2600ක් ඇවිල්ලා තියෙන ලේවල මස්සල. විදේශ බලවේග තිබුණා ඇතුළත ආරවුල් තිබුණා නිකාය ભેද තිබුණා සංගමයක දමලා ගහලා ගියා ඒ කීති 2600ක් ඇවිල්ලා අපි මේ මේක මේ මොනවද මේ පහු ගන්න හදන්නේ ඒ වෙනුවට අපිට කළ හැක්කක් තියෙනවා අපි ඒ තව කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒ විවේකීව හම්බ වෙලා ඊට ඇයි මේ වැරද්දට පෙළඹුණේ මමත් හිටියනම් උතර වෙනවා නේද කියලා හදනවා මිස අර විදියේ සීලේ පටවන්න යන්න එපා ඒක අනක් කරන්න යන්න එපා ඒක අනක් නැති පනත් කරන්න දැනුවත් කරනවා. දැනුවත් කළා ඒ වැරද්ද නොකරන වෙලාවක එයා සතුටින් බාර ගන්නේ කියලා වෙලාවක කියලා දෙනවා. එහෙම නැත්නම් අර ඒ වගේ කරනකොට මම කරන්නේ මට කතා කරන්න නඩුව බාර දෙන්න එන මිනිහටයි ගහනවා. ගන්න නඩුව ගන්නෑ. මොකද මට තර්ඩ් පාටිය කෝනේ මිනිස්සු ඉන්නවනම් මං දෙලින් කතා කරලා අහනවා. නැති කෙනෙක් කවුද කියන්නේ? හරි වැරදි කියලා ඒ අදාළ මනුස්සය නැතුව මම කතා කරන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රාත්‍රී නිින්දට යාමට පෙර සුපුරුදු පරිදි හාන්සි වී ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කිරීමෙන් සිටියා. ප්‍රසවාස හුස්ම රැල්ලත් රැල්ලක් රැල්ලක් පාසා මගේ ශරීරයේ ඍජු ෆෝම් පතුරු වෙනියෝ පතුරු ගැලවි කොස් විසිරී යනු දැනුවා. හීනේ නන් නොවේ. උපදේශයක් පතමි. අවශ්‍ය නැ උපදේශ ඕනේ මේකට. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්තුනේ නිින්දට නැමෙන වෙලාව. හතර ඉරියව්වෙන් තොරව ඒ නිසා මේකට ඉරියව්වක්වත් මොනම දෙයක්වත් බලපාන්නේ වෙලා වෙනකොට ඒක සිද්ධ වෙනවා උපදේශයක් ඕනේ ධර්මයේ කියන එකට ධර්මේ නැති වෙලා නැත්නම් මේ සම්මුති ධර්මයට තමයි වෙලාව කලාව මේ දේශේ කාලය ඉරියව්ව බලපාන. පරමාර්ථ ධර්ම වලට මොනම කාලයක්වත් නැහැ මොනම දේශයක්වත් නැහැ මොනම ඉරියව්වක්වත් නැහැ නිසා මේ උපදේශ මොනක්වත් ඕනේ නැහැ. තමන්ට තේරෙනවා නම් මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ ධර්මානුකූලව මිසක් අපිට ඕන වෙලාවට නෙවෙයි අපිට කරන්න තියෙන්නේ ඒක නැවත නැවත ඒක ඇතිවීමට අපි කුමක් කළ යුතුද කොහොමද අනුග්‍රහ කරන්න ඕනේ ඒකට අනුග්‍රහ කරන එක විතරයි දෙන්න තියෙන උපදේශය රහත් භවෙන් මිහා මාර්ගඵලලාභී කෙනෙකු මරණයටපත් වූ විට ඉතිරිවන්නේ ධාතුන් වහන්සේලාද දැනගැනීම සඳහා පහදා දෙන්න. ඉතින් පොඩ්ඩක් රහත් වෙන්න නැතුව අනික් වැඩ කරගෙන මැරුණා නම් টොප් එකට බලාගන්න. අනුන්ගේ ධාතු වල බලා ඉන්නවට වැඩිය මා රයාකන්දේ ඉඳද්දී මේ අර පාවොක්සාරික පොත පරිවර්තනය කරා හැමදාම මා යග්ගඥය දෙන්න අර කනුව ගාව ඉඳ ගන්නවා පැය තුනක් විතර කරනවා. ඉතින් ඒකට අර මේ වියට්නාම් මහාමුදුරේ ලස්සනයි හාමුදුරුවෝ. ඇවිල්ලා අපි දින ගාව වාඩි වෙලා හිටිය ලෝබයි අපිට කතා කරන්නත් මොකද යා මම ඉංග්‍රීසියෙන් කියනවා අග්ගඤ්ඤ සිංහලෙන් කියනවා පොත පොතලේ තියෙන නෑ අග්ගඤ්ඤ බුරුමෙන් කතා කරනවා මම ඉතින් ලියනවා ඉල්ලක සමා වෙන ස්වාමීන් වහන්සේ වහන්සලා කරන ඉතාම බරපතල වැඩක්. යෝගී මේ තනත් බොහෝම වටින තැනක් සමා වෙන්නේ කියලා. මොකව කමන්නේ ප්‍රශ්න නැහැ ඉතින් අපි වැඩ කරන ගමන් ඉතින් කයිවරු ගන්නවා ටිකක් ටිකක් කමන්නේ කියලා. ඊට පස්සේ ගමන් මැලේසියාව ඉඳලා ආවෙම මේ රහත් වෙච්ච කෙනෙක්ගේ ධාතු අරගෙන යන්නේ. ඔබ වහන්සේලා ෂුවර් එකටම මේ බුද්ධ ශාසනය ගැන හොඳටම දන්න කට්ටිය ඒක නිසා මන්දරගත්තයි කිව්ව ඔබ වහන්සේ වගේ කෙනෙක් කතා කරවගත්තොත් මට බඩු හම්බ වෙනවා. ඉතින් මං කෝනේ හරි වටනවා නියමෙටම මං නම් ෂුවර් මිනිහා කියලා. ඉතින් මිනිහා බොහොම වැඳලා ඉඳගෙන කිව්වා ඊට පස්සේ මං කෝ ලේසි වැඩක් තියෙනවා. දැන් මෙතන මාස 3ක භාවනාවක් කරනවා. උඹ රහත්යන්. මැදියන්. කැටයක්ම හම්බෙන්නේ 13 බං. උඹට ෂුවර්ද කියලා වැරදිද කියලා වයික සැකයක් තියෙද කියලා. මෙච්චර භාවනා කරන මධ්‍යස්ථානික ඔබ මේ ධාතු හොය ඔයා උඹ වගේ අමනෙක් ඉනවද කියලා මේ රට රටවල ගිහලා ධාතු හොයන්නේ තෝ රහත්ය කොමික බාන මැදට නැහැ කියලා. අර මිනිස්සයා වහලෙ උඩ ගිහිල්ලා වැදුනා. මොකද ඒ තරම් විශ්වාස නැසයි මං කියන්නේ මේක කරත හැකි. උඹට කිසිම විශ්වාසයක් නැහැ මං කියන දේවල් උඹ වගේ මිනිස්සු නොදකි. ඊට අනේ සමාවෙන්න සමාස් කියලා පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට ගියා. ඒ නිසා අපිට පුදුමාකාර විදියට මේ වටිනා දේ තිය දීගාව දේට දඟලන දැඟලිල්ල විතර අම්මන එහෙම නැත්නම් කියනවා නම් ඒක හීනමානී කියලා ඔකට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්ම ධාතුව පරීක්ෂා කරන්න ධාතු චේති ධර්ම චේති වඳින්න ධාතු චේති වඳින්න එපයි. මහා කාශ්‍යප මහා සරුවච්චන් වහන්සේගේ උදාන ගාතාවේ තියෙනවා ධම්මදී ධම්ම චේතින් සමුස්සෙත්වා ධර්ම චේති නගා හිටවල තියලා සරුවචනාංශය අපවත් වෙනවා ධාතු චේති පතන්න යන්න එපා. ධර්මජීති කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. ඒකේ පළවෙනි එක තමයි සතර සතිපට්ඨානෙ. ඒක සතර සතිපට්ඨානෙ එකක් ඔය ඔක්කොම 13 අතලා තිඹක් 13 අතලට වැඩි වටින. අපි කොහෙන් හරි මේ රූප ධර්ම වලට බැඳෙන්න හදන. සල්ලි එකතු කරන වැඩේම තමයි මේ. තමන් තුළ වඩා ගන්න ඕන සතිපට්ඨාන ආදී පැත්තක තියේදී මේ රහත් කෙනාගේ ධාතුව සරු මේ පසේ පුත්‍රජානනාංශගේ ධාතු මහා සර්වචනාංශගේ ධාතු අනාගාමී කෙනාගේ ධාතු මන මන කිර කිර ඉන්නේ. මේ මේ අද ඉන්න මේ මේ මේවා මෙන්න යොමුව දෙන වැරදි මිනිස්සුන්ගේ වැරදි නිසා කන කැමනක් මේකේ තියෙන්නේ. දෙකilla හිතනවා ඒවට වැන්දාට පස්සේ ඉතින් ඒකට සීවලි ධාතු අත්‍යවශ්‍යයි. මොකද බත් හම්බ වෙනවා. බිස්නස් වල බිස්නස් කරන තැන හැමතැනම සීවලි අමතර පාත්‍රයේ අත දාගෙන ඉන්න එක පෙන්ලා දීලා තියෙනවා. මොකද ලැබීම හොඳයි. ඉතින් මොකටද මේ පාවිච්චි කරන්න දන්නේ මේ ත්‍රිවිධ රත්නේ? ඇතිවීම නැතිවීම දක්වමින් පරයන්කේ සිටින වෙද්දී නිින්ද ගිය නොගිය තත්වයක සිටි. ඊට සමහර අවස්ථාවල අනුසය කෙලෙස යාන්ත වෙන එන බවක් ඒව ඇතිවීම නැතිවීම බැලීම තරම් නොහැකි බවත් දැන් තෙන තත්වයක් නොමැති ඇතිවීම නැතිවීම තරම් නොහැකි වන තත්වයක් නොමැති වීම අවස්ථාවේදී කලිතු වන්නේ කුමක්දයි පහදා දෙන්නේ. මේ ඔය කියන එක ඔය කියන විදිහට අනුශේ ධර්ම වෙවිලා මේ මම අනුශේ ධර්ම කියලා ඇඩ්‍රස් කාඩ් එක දෙන්නේ. ඒක සම්පූර්ණ මතක තියාගන්න අනුශේ ධර්ම කියන එක සම්පූර්ණ පංචනිකයි. බොහොම අමාරුයි අල්ලන්න. ඒ නිසා මේ හිතේ තියානින්න එක. හොඳම දේ තමයි අර වීයට පරියන්කේ ඉන්නකොට තමන්ට විවේක වුණා නම් මොනම චේතනාවක්වත් ඇති කරන්න එපා. ඒ විවේකයට මෝරන්න දෙන්න මේ ඇතිවීම නැතිවීම දකින පරියන්කේ චිත්ත මිට කියනවා කුමක ඇතිවීම නැතිවීමද කියන්න තන මේ ප්‍රශ්න කරු ලියවිලා නැහැ. මොන අරමුණද භාවනා කරද්දී මේක උනේ කියලා ලියලා නැහැ. ඇතිවීම නැතිවීම දකින. එතකොට මේ සමහර අවස්ථාවලදී අල්සු කෙනමින් යාන්ත්‍රමින් එන බවත් ඒවා ඇතිවීම නැතිවීම බැලීමේ තරම් නොහැකි වන තත්යක් නොමැති වේ. ලියලා තියෙන එකත් වැරදි මං හිතනවා. එම අවස්ථාවේදී කළ යුතු වන්නේ මේක මගේ වචන කියනවා කළ යුතු වන්නේ යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. කිසිම චේතනාවක් ඇති නොකර කිසිම කලබලයක් නැතුව මේ ඇතිවෙච්ච විවේකෙට ඇතිවෙච්ච විස්රාමයට ඇතිවෙච්ච හුදකලා බවට ඉඩ දෙනවනම් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී විශේෂ දක්ෂකමක් තියෙන්න ඕනේ. මේ පෑදීදී බොරදී කරගන්න නැතුව හේම යන්න ආදී. ඉතින් එහෙම නැතුව ඒ මේ අනුශය කෙලස් කියනම එහෙම නාතන්ඩුවකින් අල්ලලා ෆෝසෙප් එකකින් අල්ලලා ගන්න පුළුවන් විදිහට කියාගෙන ඉන දේවල් නෙවෙයි. ඒක තේරෙන්න ගොඩාක් පරිඋත්හාන කෙලස් පිළිබඳ හැකියාවක් ඇති කරන්න ඕනේ. එතකොට තමයි අනුශය කෙලස් පිළිබඳ යම් ප්‍රමාණයක හෝ මේ විශේෂම අනුශය කෙලස් වල තියෙන වංචනික බව දැක ගන්න පුළුවන්. විපස්සනා වේදී ආස්වාස් ප්‍රසවාස සියුම් වී ගොස් නිරුද්ධ වීමේ සිදුවන සංඥා නිරෝධයත් සමත භාවනාදී ආස්වාස් ප්‍රසවාසයේ සියුම් වීගෙන ගොස් නිමිත්ත වේලා ගැනීමේදී සිදුවෙන ආස්වාස් ප්‍රසවාස නොදෙනී උන්නිටයන් පාවන දැන සිටී සිදුවන දේශ එකමද දිනක්මා භාවනා කරන විට ආස්වාස් ප්‍රසවාස සියුම් වී නොදෙනී යන විට නිමිත්තද දුටුවා නිමිත්ත මාතුරට ඇදී යන වාසේ දුටුවා විට ආස්වාස් ප්‍රසවාසයේම හිත රඳවා සිටියත් හුස්ම දැනුනේ නැහැ ඉන්පසු දිදුවේ කුමක්ද යන්න වැටහිමක් නැතිව අතර ටික වේලාවකට පසු ප්‍රකෘති තත්ත්වයට පත්වනට නැවත සියුම්ම ආසස් වසය දැන පටන් ගනී. සියුම් ආලෝකයක් මවට තිබුණු අතර ශාන්ත බවක් දැනුනි. මේ සිදුවේ ධානයට යෑමක්ද සංඥා නිරෝධයේද මේ නම මේකට නම් වනම් දාන්න හදනවා කියන්නේම සංඥාවක් දාන එක. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙවැනි தත්වයක් මෙවැනි දෙයකට යන්න පුළුවන් හැකියාවක් Tamange හිතේ තියෙනවා. මේ නම්ව නම් මොනවා වුණත් කළ යුත්තේ මේක නැවත නැවත කරලා පස්සේ අපි නමක් දාමු. කට්ටිය විදලා ඒක අපි පොඩ්ඩක් ඒක කරගමු ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලා ඕනේ කරලා තියෙන්නේ මේකට මේ Tamanට තියෙන පින. Tamanට තියෙන හැකියාව, Tamanට තියෙන මේකට කියන විභව ශක්තිය කියලා. අන්න විභව ශක්තිය නැවත නැවත කරන්න. කරමින් කරමින් හම්බෙන්නේ විස්රාමයේ විවිකේ බලලා නංවනන් දෙන එක පස්සේ කරන්න පුළුවන්. ඒ නංවනන් දීමෙන් තමයි මේක පටලයි. නම්මත් දීපු ගම ප්‍රපංච වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රපංචකරණයක් අවශ්‍ය නැහැ. නැවත නැවතත් මේ කියන தત્ත්වයේ ඇත්ත දෝ නැත්ත දෝ කියලා බලන්ඩ ඒකටම වෙන්න දෙන්න. ඒකටම වෙන්න දෙනකොට මේක සමතෙද මේක විපස්සනාද මේක වේදනා නැතිවීමෙන් ඇති වෙන අදුක්කම සුඛ වේදනාද සංඥා දුරුවීමෙන් ඇති වෙන සංඥා නිරෝධයක්ද රූප නැතිවීමෙන් ඇති වෙන අවකාශ ධාතුව දැකීමත් ඕනේ නමක් දෙන්නේ. ඒ අහන අහන බණේ හැටියට තමයි ඔයගොල්ලෝ නම් මාරු කරන්නේ. සංඥාව ගැන බණ කිව්වොත් පහුවෙන්ද ඔක්කොම ප්‍රශ්න සංඥාවම තමයි. වේදනාව ගැන බණ කිව්වොත් එහෙම භාවනා කෙරෙන්නෙම වේදනාව ගැන තමයි. ඇත්තනේ ඒක සාධාරණයි. ඒ කොයි කොයි එකටද එදාට සින්දු කියන්නේ කියන කනුව තමයි කට්ටිය ඒ ගායකයාගේ හැටියට තමයි කට්ටියගේ හිතේ සින්දුවක් තියෙන්නේ. ඒක දෝෂයක් නැහැ. නමුත් මේ බණ ටික පොඩ්ඩක් අහලා ඉවුනාට බලන්න මේ මේකට ඕනේ නමක් දෙන්න. කොයි එක හරි කමක් නැහැ. අවශ්‍ය කරන ප්‍රත්‍යක්ෂය. නැවත නැවත නැවත නැවත ඒකට සමවැදීමට ඒකට ගෙවැදීමට අවශ්‍ය කරන ඒ මූලික ශක්තිය තියෙනවා. පෙත හරි ගසලා තියන්න. මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒකට නැවත නැවත යාමට අවශ්‍ය වෙන ප්‍රතිපදාව තමයි අපි නැවත නැවත මේ පුහුණු කළ යුත්තේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ ධම්මච්චිති ඥාන ගැන වංශය දේශනා කළා. මෙම ඥානය ගැන තවදුරටත් විස්තර කරන මෙන්න වංශකින් කරනවා ඉල්ලා සිටිමි. සීල උපදීන්ගෙන් දුර වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? රහතුන් වහන්සේලාට සංඥා පහළ නොවන්නේද? මම ඊයේ ධම්මච්චිති ඥාන ගැන කතා කරයි කියලා මට මතක නැහැ. ඊයේ කියලා කියන්නේ දවසක් මතක නැහැ. ඔය ඉස්සෙල්ලා දවස් 3කට 4කට ඉස්සෙල්ලා දවසක මට මතකයි මම මේ වචනේ පාවිච්චි කරා. ඒක නිසා මේක මේ පරණ ලියපු ලිප ලියම ප්‍රශ්නයක් නම් සාධාරණයි. මෙම ඥානය ගැන තවදුරටත් විස්තර කරන්න වෙන පාශයෙන් කන්නා ඉලා සිටිමි. ඒක මම බලා ගන්නම් මම උත්සාහ කරන්න පොරොන්දු වෙන්න. මේ ධර්ම දේශනාවට ඇතුළුකරනද සියල උපදීන්ගෙන් දුර වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? උපදීන් කියලා කියන්නේ ළඟා වෙන තැන. පරමාර්ථේ. යායුතු තන වශයෙන් තියෙන ඒකට කියනවා මේ ඔබ්ජෙක්ටිව් කියලා. එහෙම නැත්නම් එල්ලේ එල්ලයක් තියෙන තාක්කල් එල්ලේ නම් කරන්න පුළුවන් තාක්කල් ඒක නිවන වෙන්නේ නැහැ. නිසා ඉස්සරහට යනකොට යනකොට වෙන්නේ භාවනා කරන්නේ අසවල් දේ සඳහා මේ නිවන් ලබන්න, ප්‍රථම ධානය ලබන්න, රහත් වෙන්න මොකක්වත් නැහැ. භාවනා කරන්නේ මේ කෙලෙස් දුරු කිරීම සඳහායි. ඒ නිසා අරක මේක කියලා දෙල තිබුණේ ලේබල් ටික අයින් වෙනවා. ඒ උපදීන් කියලා කියන්නේ අන්නේ විදිහට ළඟා විය යුතු දේවල් පිළිබඳව අපි ඉගෙන ගන්නකොට හිතන්න මම දොස්තර කෙනෙක් වෙනවා මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙනවා මම ඒ වගේ භවනා කරනකොටත් එක එකනා ඉස්සරහට යනකොට හිතනවා මම මේ සමතේ කරනවා ධ්‍යාන ලබන්න විපස්සනා කරනවා ඥාන ලබන්න කියලා. ඒ තාක් භවනා කිසිම මේරිචි ගතියක් නැහැ. කිසිම પરමාර්ථයක් වෙන්නේ නැතුව මම මේ භවනා කරන්නේ තියෙන කෙලෙස් 1000 නිමණ්ඩයි කියන එක ආපු දවසේ තමයි උපදීන්ගෙන් තොරව භවනා සිදු වෙනවා. රහතන් වහන්සේට සංඥාව පහළ නොවන්නේද රහතන් වහන්සේට සංඥාව පහළ වෙනවා සංඥා සංඥා වශයෙන් අඳුරනවා. ඒක තමයි රහතන් වහන්සේලා සංඥාවෙන් විමුක්ත වෙන්නේ. අනික්යත් එක සංඥාව ඇත්තක් කියලා බාර ගන්න. ඇත්තක් කියලා බාර ගන්න දවසේ ඉඳලා සංඥාවට තමයි දාශ වෙනවා. සංඥාව සංඥා වශයෙන් අඳුනගත්තට පස්සේ සංඥාව Tamanට දාශ වෙනවා. නිසා රහතන් වහන්සේලාට රහත් වීමේදී මොන්නම නුසුදුසුකමක් හෝ නැති වෙන මොකක්වත් නැහැ. කෙලෙසුත් තියෙනවා කෙලස් කෙලස් බව දාන. එනිසා උන්වහන්සේලාට මේ ඇල් වතුර මේ උණු වතුර කියලා පේන්න තියෙනවා. ඒ නිසා කවදාකවත් මේ කොටිම කියලා කියන්නේ අරහ කියන පදේ තේරම සුදුස්ස කියන එකයි. රහත් වීමේදී මොන්නම දෙයක්වත්කට නුසුදුස්සෙක් වෙන්නේ. අහවල් කියන දේ දැන් නැති වුණා කියලා නෑ. නොකර නිකන් ඉන්නවා ඒක මේ කාර්යක්ෂම නැති නිසා. බුද්ධ රහතන් වහන්සේගේ හිත සම්පූර්ණ මේකමයි. නමුත් අන්ධකාරයක් නැහැ හොඳ එළිය තියෙන නිසා කළ යුතු නොකළ යුතු දේ තමන්ගෙම දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂයෙන් කෙරෙන නිසා කෙලස් නැතිවීම කෙලස් නැතිවීම කියලා කියන්නේ වක්‍ර මාර්ගේ නැති වෙනවා ඍජු මාර්ගේ පහළ කෙලස් කියලා කියන්නේ චපලකම දෙයකට යන්න තියෙන ඇදකුද මාර්ග වලට කියනවා කෙලස් කියලා ඍජු මාර්ගයට කියනවා කුසලයේ කියලා ඉතින් මාර්ගයමයි ඒ ඒකෙදි රහතන් වහන්සේට බුදුරජාන් වහන්සේටම මොනම නොහැකියාවක් පහළ වෙන්නේ ඒකටම සම්බන්ධව මගේ අත්දැකීම පිටක පැහැදිලි කරගන්න ඉතින් කාලයක් අවුරුදු 10ක් භාවනා කරනවා මම හැබැයි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ওই ධානවත් එළිවත් ආලෝකවත් මොකක්වත් බලාපොරොත්තු නැහැ මම කල්පනා කළේම කොහොමද මේ මිදීමක් ලබන්නේ කියලා මිදීම ලැබෙන්න ඕනේ මොන වෑන්ද කියන එක ඒක වහන්සේගේ මඟ පෙන්වීමේ යටතේ මේ දවස් ටිකේ භාවනා කරලා මට ඊ රාත්‍රියේ කරුදී පාන්දරත් ඉරින් පටන් ගත්ත අර ආනාපානී මතුවීමෙන් බලලා ඒක හෙමීහිට දිවිගෙන යන හැකල ඒ දෙක අතරමැද එන අල්ලන්න පුළුවන් කම දැක්කාම මට දැන් මම ආරක්ෂාන්ති කියනවා පුදුමාකාර ආරක්ෂාවක් ඉඳවම දැනෙනවා. හිතේ මේ මෙච්චර කල් පැත්තට පෙරලි තිබුණු ආද දෝෂ මොහ නැහැ කියන එක මම ඔයානක් කියන්නේ. ඒක දැනෙන ඒක පුදුම ආරක්ෂාවක් දැනෙනවා. එතකොට එදා මට එවෙලෙම හිතුණා මේක මේ ලකු හොයන්නේ කියලා. නැවත නැවතත් කල බලමු. ඕකම වෙන්න ඇති. මොකද හැම පාරම හැමදාම හුස්ම ගන්නවා. හුස්ම ගන්න හැම වෙලාවකම බලන්න මේ දේ නැවත වෙන්න ඇරලා මේක කායින්වත් අහලා හරි කිව්වත් හරි දුන්නත් වැඩක් නැහැ. දැන් මම්ම කරන්නේ. අඩු ගානේ මට දැන් මේ පින තියෙන බව දන්නවා. වැරදි නම් වැරදි දෙයට හරි නම් හරි දෙයට. ඒක නැවත නැවත කිරීමෙන් තමයි මට මනුස්සකමක් හම්බෙලා තියෙන්නේ. මේක තමයි ගාමිනී ප්‍රතිපදාව කියලා. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නිරුද්ධ වෙන්න ඕනේ. ඒ නිරෝධ නිරෝධගෙන ගමනට ප්‍රතිපදාව නැවතනාති කිරීමට කල යුත්ත. ඒ නිසා නිරෝධයට නිරෝධ සත්‍යයට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දාලා තියෙන්නේ. සාමාන්‍ය ඕන තැනක තියෙන්නේ පාරට පස්සේ ඵලයේ මාර්ගයට පස්සේ ඵලයේ. නමුත් චතුරාර්ය සත්‍ය බුදුහාම දේශනා කළ තියෙන්නේ ඵලයේ ලැබුණට පස්සේ මාර්ගය. ඒ කියන්නේ උඹට පෙන්නේ උඹට මේකේ පින තියෙනවා කියලා ඊට පස්සේ මේ දන්න ක්‍රමයකට ඒක නැවත ලැබීමට ජීවන රටාව හදාගන්න. චින්තන රටාව හදාගන්න. කල්යාණ මිත්‍රෝ හොයපන් ධර්මයේ හොයපන්. ඒක නැතුව හොයනවා නම් ඉතින් ඒ කියන්නේ තාම අත්දකලා නැතුව ඒක ඉතින් මොකද්ද අනුන්ගේ මතයක්. එහෙම නැත්නම් සකන් නැහැ. තමන්ට ෆස්ට් හෑන්ඩ් හම්බ වෙනවා. මේක කළ හැකි කියලා. හැබැයි මුළු නිවනම නේ නිවන බවට ලකුණ. ඒකේ සුවඳ. ඊට පස්සේ ඒ දේ කිරීමට නැවත නැවත මතුවීමට තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා. මේ සාමාන්‍ය බුද්ධිය නැති කෙනාට ඉතින් අර ඒක කියන්නේ අන්ද අන්දයට යනකොට පයේ වදිනවා ගලක් මැණික් ගලක්. ඊ අහුලන්න දන්නේ නැහැ. යාට තේරෙන්නේ නැහැ මේක මැණික් ගලක්ද මොකද්ද කියලා. ඉතින් යාර බලන්නේ මිනිහට තේරෙනවා. ඒ වගේ තමයි අපි ගහනා කරද්දී අනන්තවත් මේ අවශ්‍ය තැන ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ඒක නැවත ආපහු එක ගැනීම සඳහා අපේ කිසිම පෙරහුරුවක් නැහැ. අපේ කිසිමයකට යොමුමක් නැහැ. මොකද වෙන මොකද්ද බලාපොරොත්තු වෙන්නේ නිවන කියන්නේ. ඒ තාකල් කොහේ ඇයිද අපි? මේ තාක්කල් නිවනට කොච්චර අනුකම්පාවක් ඇයිද අපි ගන්න මේ තක තීරුවාට මේ ඇඟේ හැප්පිලාවත් තේරෙන්නේ වෙන දේවල් තෝරනවා කියලා. එන්ජාර සෙන් කියවනක් තියෙනවා සත්‍ය මැදට වෙලා බලන්නේ නැති මිනිස්සු වට වලල්ලේ දුවනවලු සත්‍ය හොය හොය. මේ සත්‍ය ඉන්නවලු මේ නැටවිල නැතර කළා මැදට වරේ මේ මැද සත්‍ය තියෙනවා. උචාල සීග්‍රෙන් රටවට යවිද ඇවිද සත්‍ය හොයාවිදින. ඉතින් සත්‍ය බලන ඉන්නවා අනේ මුට කවදාරි හති වැටිලා. මෙතෙට එන්නේ නැතයි. ඊ හයිය තියෙනකන් නටනවා. මම සත්‍ය මැදට බලලා ඉන්නවා කරා පැමිණෙනකන්. ඒ වගේ මේ අර දැලිපි හම්බෙච්ච වඳුරා වගේ කපා ගන්න එකමයි පුදජනකම කියලා කියන්නේ. කවදාකවත්ම ඒකට හැප්පිලා ඒක කවුරු හරි කියලා දීලා දෙනකන් මේකයි අපි પરමාර්ථ වශයෙන් හොයන්නේ කියන එක අරමුණු වෙන්නෙම නැහැ. අපි අපේ මනස, අපේ තර්කේ, අපේ ඥානෙ හැදිලා තියෙන්නම සත්‍යයෙන් පැත්තට ගලපනවා. සත්‍යයට එනකොට පාලු කරලා විනාශ කරන එක බය කරනවා. ඒක මේ ජිගුප්සාජනක කරනවා. ඒක නිකන් වමනේ ඉන්න වගේ දැනෙනවා. එපා කරනවා. ඈතට යන්න යන්න හරි සනීපයක් දැනෙනවා. ඉතින් සත්‍යක බලාගෙන ඉනවා කවදා කවදා කරා පැමිණෙයිද කියලා. එතකොට තියෙනවා කොහොම බුදුහාමුදුරුවෝ මේක කිව්වද කියලා. මේක කොහොමනම් ඒ වගේ කාමයේ හොයාගෙන දඟලන මිනිසෙකුට මේ ධර්මයේ සුතමේ මට්ටමේවත් කොහොමද දෙන්නේ? චින්තාමය මට්ටමින් කොහොමද දෙන්නේ? ප්‍රත්‍යක්ෂයට කොහොමද ලං කරන්නේ කියන එක ඒක බුදුහමරගේ අදිෂ්ඨාන ශක්තියක්මයි. හරි අමාරුයි. ඒක ඒක අවබෝධ වෙන්න වෙන්න තේරෙනවා අපි මේ කතා කරාට sannivedanayak වෙන්න කොච්චර අමාරුද කියන දේ වැටහෙන්න කොච්චර අමාරුද මොකද හැම දිනාම බලහන් ඉන්නේ මොකද්ද වෙන තැනකට යොමු වෙච්ච වෙන තැනකට යොමු මේ විහිදිච්ච මේ දෘෂ්ටියකින් නිසා දෘෂ්ටි හැදෙනවයි කියන එක භාවනාවෙන් නෙවෙයි වෙන්නේ. දෘෂ්ටි හැදෙනවා කියන එක කොයි වෙලාවෙක මොන වෙනවද කියන්නේ. ඉතින් අපි භාවනා කර කර ඉන්නකොට හැදෙන්න තියෙන ඉඩ වැඩි. එහෙම නැතුව කාටවත් බෑ කාගවත් දෘෂ්ටි හදනවා කියන එක බාර ගන්න. මොකද ඒ සඳහායි කියන මේකම කරගෙන කරගෙන යන් ඒතර කවදා හරි වැටේ කියන අදහස තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙතෙක් කල සක්මන් වාහනදී දකුණු වම මෙනෙහි කරන විට රිද්මයකට අනුව සී කිරීම සිදුවේ. පසු ඔසවනවා තබනවායි මෙනෙහි කිරීමට පටන්ගත් විටද එයද රිද්මයකට හා වැලි මිරිකෙන ශබ්දයක් මියුසික් ආකාරයෙන් ගත් අතර ශරීරයේද මදක් නැලවෙන ගතියක් ඇතිවිය. මේන් නැච්ච ගීත වාදිත අනංගු ශිල්පදේ පළදීමක් සිදුවේදයි බියක් ඇතිවිය. ඉන් පසුව ඉන් උත්සාහයෙන් නැවත දක්වන පසුව හිතා උත්සාහයෙන් නැවත දකුණුවම මෙනෙහි කරමින් මෙතෙක් කල් පැවති වේගය හුඟක් දුරට අඩු කළෙමි. මෙසේ කිරීමෙන් රිද්දී නැති විය. පය ඔසවන විට ඉතාසමින් ඇඟිලි ඇඟිලි දක්වාම යටිපතුල ඔසවා ඉදිරියට ගෙන යමි. දකුණු වශයෙන් දකුණු වම වශයෙන් දැන් මම සක්මනේ නියම ප්‍රතිඵල ලැබෙනවායේ වැටේ. හොඳින් සතිය පිටුවා ගැනීමටත් පාදයෙන් පොළවේ ගැටීමෙන් යම් කිසි අවස්ථා අවබෝධයක් ලැබෙමින් සිටි ආකාරයත් සතිය හොඳින් පීඨමවත් මම සතුන් ප්‍රකාශ කරමි. ස්වාමීන් වහන්සේගෙන් ආවාද බලාපොරොත්තු වෙමි. අතර මුල් ටිකේ කියලා තියෙන්නේ අතටම මේ නච්ච ගීත වාදිත වගේ ශිල්පදයන්ගේ පළදීමක් සිද්ධ වෙද කියලා කියනකොට ඇත්තටම හිනහ යනවා මේ මේ වගේ දේවල් ඇයි මේ ත්‍රිජුව අවබෝධ කරගන්න බැරි කියලා. නමුත් පුංචි වැඩක් නෙවෙයි. පුංචි වැඩක් නෙවෙයි කියන එක මම හිතන්නේ කීමින්ද ස්වාමීන් වහන්සේ පොත පොතක ඉඟියක් කරලා තිබුණා. සර්වචන්නාංශගේ අවසාන භවයේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ ඒ පළවෙනි වප්මගුල් උත්සවයේ දවසේම ධානයකට ගිහිල්ලා දඹගහ උඩට ගිහිල්ලා තාත්තා එම මේ වප්මගුල කරද්දී කිරිමව්වර පොඩ්ඩකට ගිය වෙලාවේදී ඉහළට ගියා. ඊට ගියාට පස්සේ දඹගස්වල හේවනල් ඔක්කොම මේ පැත්තට ඇවිල්ලා කුමාරයා උඩ හිටියා. කිරිමැනුලවල බලනකොට තොටිල්ලේ බබා නැහැ. බලනකොට උඩ ඉන්නවා. ඒ මේකට පිය මහරජුරුවත් ඇවිල්ලා දෙවෙනි වතාවට වැන්දේ එදා. නමුත් ඒ සිද්ධ වෙලා දවස් විතර දවස් 7යි. බුදු වෙන රාත්‍රිය වෙනකන් ආය කවදාකවත් ධානය පැත්තට ගියේ නැතුළු අරක වැරද්දක් කියලා හිතලා. මේ තරම් සුඛයක් එනවා. ඒ සුඛේ Brahmacharya රකින්න මට ගැළපෙයිද කියන සැකේ නිසා ඒ ධ්‍යාන මාර්ගය හිත බැහැර කරගෙන ඉඳී. ඊට පස්සේ ආලාර කාලා මුද්දකාරාම පුත්‍රත් කියලා දුන්නා. ධ්‍යාන යන්න බෑ ඒක බෑ. ඒක බොහොම ලේසි බොහොම සැපගෙන දෙන දෙයක්. මම හොයන මේ නිවන ඒ වගේ සැපකින් වෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරලා බුදු වෙන රාත්‍රියේ බුදු වෙන දවසේ රාත්‍රිය වෙනකොට දුෂ්කරක්‍රිය නතර කරලා මධ්‍යම ප්‍රතිපදාට ඇවිල්ලා නැවත කල්පනා කරනකොට ඒ කේමින්දු සාංශේ ලස්සනට ලියලා තියෙනවා වේ ඔෆ් මයින්ඩ්ෆුල්නස් කියන පොතේ මම හිතන් තියෙන්නේ බුද්ධ වෙන්ට උපදේශ සිද්ධාර්ථ තාපසයට කම්මට්ටාන දුන්නේ සිද්ධාර්ථ කුමාරයා කියලා. අර හත් අවුරුදු කුමාරයාගෙන් ගත කමටහන් ගත්තලු. ඒතුනට එදා ගියේ පාර වැරදි නැතුව ඇති. මම කාමයාරා නෙවෙයිනේ ධ්‍යාන සැප වින්දේ කියලා ආයේ ධ්‍යාන සැපේ දානකොටම රහත් වුණා. එතකම්ම බයි බීතිකාවත් වෙවිලා තිනවා මේ සමත පැත්තේ යනකොට මම දැන් හුඟක් ඔය සුද්ධ විපස්සනා කරන යෝගාවචරයේ බීචිකාවක් එනවා. ආලෝකයක් එනකොට මම මේ සමතයට යනවාද? එහෙම නැත්නම් මේ මේ වෙන කර්මස්ථානයකට සමතයට යනවාද කියලා සමතයට ගියාම ඒක නිකන් පෝරකයට යනවා. බීචිකාවක් එනවා. නමුත් අත්‍යවශ්‍යයි මේ සමාධිය විපස්සනා කරන්න. මේ සමත ක්‍රමයේ විපස්සනා ක්‍රමයේ කියලා තමන් දාගන්න නම් වණන්නේ කියන්නේ. ඉතින් වගේ යම් යම් දේවල් වල බීචිකාව හරහා අපේ ජීවිත අනුශේධ ධර්ම ක්‍රියාත්මක වෙන හැටි, කර්ම ක්‍රියාත්මක වෙන හැටි ඒ දේවල් කෙරෙහි අපි දක්වන ආකල්ප ඉවර දෙන්න නම් වනම් ඒවට දක්වන අපි බය එක්කනම් එක්කනට වෙනස්. ඊව වැඩ කරන්නේ දැන් මේ වගේ වෙලාවට ලිව්වට පස්සේ මේක එළිවෙනවා. දැන් කවුද මේක ලියලා කියන්නේ හිතන්නේ මේ සංගීතයකට ඇහෙනවා මට මේ සංගීතයක් වෙලා මට මේක කාමාශාවක් වෙයිද කියලා සෙනගක් හිතර අහන්න හිත දෙන්නේ නැහැ කාටවත්. ඉතින් අහකල් මේකේ යටිපහුව වෙනවා. මේ වගේ හරියට බිහිතිකාරාශියක් ඒ වගේ භ්‍රාන්ති ගොඩාක් තියෙනවා අපිට ඒ නිසා අපේ ගමන හරියම පටු. මේ සුන්දර ගමනක් මේකේ තියෙන මේ සුගත hinawevi යන්න පුළුවන් ගමනක්. නමුත් අපේ හිත කියන බෑ බෑ යෝක බෑ. ඔකට කියොත් මේ ධර්ම ගැලපෙන. මේක කිය භක්මතරේ කරනවා. මේකට කිය සීලේ කරනවා. ඉතින් අපි විශ්ින් දඬු කඳේ ගහගෙන ඉතාලම පටු පාරක යන්න හදනවා. ගිහිල්ලා ඇරලා බලනකොට තේනවා නී අම්මේ මම දීගෙන තියෙන වදයක්. එදාට තමයි සීලබ්බත පරාමාසයේ තේරෙන්නේ. මේ මේ කොහොම ලස්සන දෙන්න තිබුණනේ මේකට ඔය තරම්ම මිරිකගෙන තද කරගෙන දඬු කන්දේ ගහගෙන අඳාගෙන යන දෙයක් නැහැ. ගියාට පස්සේ බය ඇරෙනවා. යන කම්ම බයෙන් තමයි යන්නේ. ඒක සාධාරණයි ධර්මමය ගෞරවයක්. නමුත් ගියාට පස්සේ තේනවා දැන් ඕනම කෙනෙක් අපිටම උසස් පෙළ සමත් උනායි කියලා. උසස් වෙලා සමත් වෙන්න ඉස්සාවේ පුදුම ක්‍රමයකට ඒ විභාගය පිළිබඳව දක්වන ආකල්පයද රැයට නිින්දයන්ෙත් නෑ මුළු රැයම පාර. ඔන්න පාස්ුණයි කියන්නේ කොහොම හරි කළා පාස්ුණා. ඊට පස්සේ දැන් ඔන්න තමයි විශ්වවිද්‍යාලේ ඉන්නකොට තමන්ගේ නංගිරි මල් යලි රැය 30 පාඩම් කරන මේ උසස් පෙළේ අයියෝ උසස් පෙළ විභාගයත් විභාගයක්ද මොකටද ඔච්චර පාඩම් වෙන්නේ කියලා විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ අරක පේන්නේ නෑ. නමුත් එදා තමන් කරන කාලේ ඒ මනුස්සරත් වැඩිය තද කරගෙන කරනවා. ඉතින් මේ වගේ ඌවමනාවෙන් කටවටුන්නක් පළඳගෙන ඌවමනාවෙන් මේ ගිනි පාගන ගමනක් මේ සංසාරේදී කිසි කෙනෙක් අපිට දඬුවම් කරන්නේ නැහැ. පී ඇරගෙන 18 පොලකට යනගන්න. ඊළඟින හරියට හිතෙනවා හරි අමාරුයි යෝ කියලා. බුදුහාමුදුරුවෝ කියන එක කට්ටක් ඇනින්න දෙවෙනි කට්ට අනින්න එපා යකෝ. ඔය සල්ල සූත්‍රය කියන්නේ ඒක එක කට්ටක් කන ඉතින් දෙකම එන ගන්න. එන්නේ කියන කොහොමඩක්වත් දරන්න බෑ කියලා. ඉතින් බුදුහාමුදුරනේ ඇත්ත තමයි. දෙවෙනි උලත් පළවෙනි උලත් දැන්න ඇනිච්චාම 18 පොළක නැත්තම් කොච්චර වේදනාවක්ද? මිනිස්සයා කියලා කියන්නේ මේ දැලිපිය අහුවෙච්ච වඳුරටත් වැඩිය අපා. බුදුම විදියට මේ self torturing තමන්ට වදදී ගන්න. ඒක ඒක පව් කියලා හිතන හැබැයි මොන විදියමත් එයාට ඒ දුක විඳ ගන්න දෙන්නේ නැතුව කර්මෙ ගෙවෙන්නේ නැහැ. කතරගම ගිහිල්ලා කටු ගහන කරත් ඇදගෙන ගියේ නැත්නම් බාරේ ඔප්පු වෙන්නේ නැහැ. දැන් දෙයියවිලා කිව්වොත් එහෙම නෑ කරත් බිම තියපන් මම බාරේ කරන්න කියලා මිනිහට දැක මේ කතරගම දෙයියෝ දන්නෙත් නෑ බොරුවක්ද දන්නෙත් නෑ ඌට කොහොම හරි කරත් ඇදගෙන කොක්ක ගහවට පස්සේ බාරේ ඔප්පු වෙනවා. ඉතින් උඩ තකතිරකම කියන්නේ නැතුව අප මොනවා කියන්නද? හැම කෙනා වීම Tamanට අදාළ පරිප්පුව බෙදාගෙන කන්නේ. ඇදගෙන නාන්නේ. ඉකල කියනවා මගේ ක්‍රමය උත්කෘෂ්ඨ ක්‍රමය. මම යන්නේ ශ්‍රේෂ්ඨම ක්‍රමයට කියලා. ආනින්න කාට දෙනවා මූට වයර් මාරු වෙලා තියෙන්නේ. ජීවනසේ දන්නවනේ ඕක ඔය තරම් තටමන දෙයක් නෑ නේ මේ බුදුහාමර බොහොම ලස්සන කියලා තියෙන පාරේ. හැබැයි මේ කර්ම හැටි. මේ කර්ම ගෙවෙන්නේ මේ ලෝකේ තියෙන්නේ. බල්ලෙකුට අසුචි ටිකක් දැක්කට පස්සේ ඉතින් ඌට කෑවේ නැත්තම් බැලුවේ නිකන් සුවඳවත් බැලුවේ නැත්තම් ඉසේකක්කම කියලා කියන ඌට. අපිට පේන්නේ අයියෝ කියලා හිතනවා. ඒකට ලණුවෙන් ඇදගෙන හිටියත් ලණුවෙන් අත නිසා එනවා. බලව ගම මොකද කරන්නේ? චූ කරගත්තට පස්සේ කක්ක කරගත්ත පස්සේ පොඩි එකට ඕක අත ගන්න තියෙන ආසාව ඒක මූණේ ගහගෙන hina වෙනකොට මාට නම් පුදුමාකාර ආසාවක් තියෙනවා. දැන් බෑනේ අපිට ඕක කරන්න. මොකද්ද ඒකේ තියෙන సౌందර්ය වෙනස? ওই පොඩි උන් වයසට ගිය මිනිස්සු ඔය කරදර නැතුව ජීවත් වෙන්නේ අසුචි මූත්‍රා නිසා. දරු ගැබේ ඉන්නකොට ඌ ඉන්නේ මූත්‍රා මල් ඇතුලේ. කිසි ලෙඩක් එන්නේ නැහැ. හැම තැනම කක්ක කරගෙන ගහගන්නේ කර මොන ලෙඩක් අන්න. දැන් අපි ඒක දානවා සූඳ සබන් ගාලා හොදනවා. ඒ සබන් නිසා හැම ලෙඩ වෙනවා කක්ක ගෑවෙනවා නම් කිසි ලෙඩක් නැහැ. මල මූත්‍රා දෙකේ කිසි ලෙඩක් නැහැ. පොඩි එකා টොප් එකට වෙදකම කරගන්න. වයසට ගියමත් ඔය මල මුත්‍රාවේ ලගිනවයි කියලා කියන්නේ. බේත උච්චරයි. දැන් ඊම ගෑවුනොත් එහෙම පොඩිටක් අපේ අම්මේ. මේ මේක නිකන් කෙලස් ගෑවුනට ගානක්වත් නැහැ. ජීවිතේ දිහා මේක පැත්තක දිහා බලනකොට මේ ශිෂ්ටාචාර වෙලා එවන තමයි එකම ජීවන රටාවට වැටිලා කොච්චර කොච්චර පටු වෙලා තියෙනවද කියනනම් අපේ අර වැද්දා හිටපු සුන්දරත්වේ පොඩි කාලා කාලේ හිටපු සුන්දරත්වේ පලාතට ඒක ගන්න කොටත් තියෙනවා එහෙම ළමයි නෙවෙයි අපි දැන් වැඩි හිටියෝ අපිට එහෙම බෑ අපේ දුක බෙදාගෙන කන්න දෙන්න ඕනේ. ඉතින් බෙදාගෙන කනවා. ඉතින් මම ඒ නිසා සතුටු වෙනවා. මේ වගේ දෙයක් කියනකොට නම් හිතෙන්නේ තාමත්ම නිකන් මේ පොඩිම දෙයක්වත් තේරෙන්නේ නැති කෙනෙක් ක්ලීන් එකක් වගේ කියලා. නමුත් ඒ එක එකනට දඬුවම් තමයි විඳ ගන්න හැටි අර කතරගම ගිහිල්ලා බාරොප්පු කරන ක්‍රමෙන් තමයි තියෙන්නේ. ඒ මනුස්සයාට ඒ ඒ ඒ වදේ විඳිනකම් හිත සනීප වෙන්නේ නැහැ. ඉතින් හොඳම ක්‍රමය තමයි බාරයක් මාර්ගයේ, පිල්ලියක් මාර්ගයෙන්, තොවිලයක් මාර්ගයේ ඒ කරදර වෙන්න විඳින්න දෙන ඔක්කොම හරි. ඒකට ඒක නමක් දා ගන්නවා. ඔය දැන් හරියට ගම්මඩු නටනවා, ඔය යක්කු නටනවා නම්මන ඉස්සර ඕවට හරිය විකාර කියලා බැන්නා. গুপ্ত වැඩ කියලා දැන් තේරෙනවා. හොඳම වැඩේ තමයි ඌට තොවිල නැටුවට පස්සේ ඉතින්නේ. ඉවරනේ ප්‍රශ්නේ විසඳෙනවනේ. තොවිල නටන තමයි කරන්නේ තියෙන්නේ. මොකද මිනිහා තොවිලයා දානවා තොවිල රැටන එක තියෙනවා. බුදු දඥාන්සිකට දොස් කියන්නේ නැහැ. හැබැයි තොවිල් නටන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. එයා කියනවා මගේ මේ දෝෂේ යන්න මට තොවිල නටන්න බුදුහාමුදුරුවෝ ඕනේ තොවිල නටගනි මට මොන. ආයි හරි මේ සම්පූර්ණ ලෝකේ තියෙන පිස්සු කෙලින්න බුදු බුදු වේදිකාවේ එහෙම බුදුහාමුදුරුවෝ ඉතුරු කරලා තියෙනවා. මම බලන්න ඉතින් බාගෙට hina අයලා බලන්න ඉන්නවා මම. අනේ උඹලගේ අනේ උඹලගේ දැනුවත්කම අනේ උඹලගේ තලතුණකම කියලා බලාගෙන ඉන්න එකයි බුදුහාමුදුරුවෝ කරන්නේ. සම්පප්පලාප දොඩමළු වීම අධික ලෙස සිනාශීම සාමාන්‍ය වේලාවකදී සමාධියෙන් ඈඩ් කරන බව පැහැදිලි කර දෙන්න. එන සමාධිය කියන අර්ථකථනය දෙනවා නම් සමාධිය කියලා කියන්නේ සමතේකටපත් වීම අර වගේ ඇවිස්සෙනවා කියලා කියන සමතේ නැති කරන එක. ඒ මම කියන්නේ අලු ගොඩක් තැම්පත් වෙලා තියෙන එකයි කලකට කලකින් ගහුවට පස්සේ අලු කොට ඇවිස්සෙන එකයි ඒකයි ටිමිනිටදීකින් පැහැදිලි කරන්න සම්පප්පලා දඩමල් වීම ආධිකල සිනාසීම සාමාන්‍ය වේලාවදී සාමාන්‍ය සමාධියෙන් ඈත් කරන බව. ඉතින් පැහැදිලි කරන දෙයක් නෑ ඒක ඉතින් ඒක සාමාන්‍ය වේලාවදී නෙවෙයි කොයි වෙලාවෙදී සමාධිය කියලා කියන්නේ එක්තම්පත් වීමක් තම්පත් මේ එකතෙන් වීමක් වික්ෂිප්ත භාවය තමයි අනිතින් කරන්නේ. භව නিত্য කරු ස්වාමීන් වහන්සේ භව නিত্য කියන තැන පැහැදිලි කරනවා. මේක ලියලා තියෙන භව නිට්ටය කියලා. භව නිට්ටය කියලා කියන්නේ මේ චිත්තක්ෂණේ ඊගාචිත්තක්ෂණයට ආන්දන ගතිය. ඒ කියන්නේ මෙහි ආවත් gedara ගැන කල්පනා කරනවා. දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොහොම වෙන් කරන්නේ? නමුත් කොච්චර කෙරුවක්වත් ඒ තැනට ඒ gedෙට නිකන් නිකන් කල්පනාවෙන් හරියනවා. ඉතින් කියන්නේ gedara නොගියට ඒ gedare තියෙන කුණ කෙලස් ටික ගාගාගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ හැම වෙලාවෙම අපි ඊගාචිත්තක්ෂණ සහ ගත වෙච්ච චිත්තක්ෂණෙන් ආපු වැරදි ටික හෝ කරන් තියෙන චිත්තක්ෂණයක සැලසුම් මතින් වර්තමාන චිත්තක්ෂණය දෙපැත්තට අමුණගෙන තමයි ජීවත් වෙන්නේ. ඒවට කියනවා භවනෙත්‍ය කියලා. නිට්ටි කියලා කියන්නේ નિરાයම කියන එකයි. ඒ චිත්තක්ෂණේ මේ චිත්තක්ෂණේ කොටු වෙන්නේ නැහැ. ඒව එක එක විදිහට අපි අර මෙන් මේ කූඩාරමක හතර පැත්තේ කොකු දාලා තිනවා වගේ නොක්‍රියාත්මක වෙනවා. ඒකට බුදුචානන් සපාවිච්චි කරලා තියෙන භවය වර්තමාන මොහොත යහට ඉස්සරහට අතීත අනාගත નિરાයම නිට්ටි කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විටක ආස්වාද ප්‍රසවාසී නාසිකාග්‍රෙන් දැනෙන අතර සමහර අවස්ථාවලදී උදරයේ පිම්බීම හැකිලිම දැනේ. විට උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කිරීම සුදුසු යන්න පැහැදිලි කර දෙමින් ගෞරවනීය ඉල්ලා සිටිමි. මේකදී පොදු නිගමනය කරන්න තියෙන්නේ යථාපාකට නිවස විපස්සනා බිනිවේෂෝ කියලා යම් තැනක ප්‍රසිද්ධද ප්‍රසිද්ධ සංඥාවන් ඔය අනේක තමයි කරන්නේ. එතකොට නාසිකාග්‍රේ නම් සංඥා ප්‍රසිද්ධව තියෙන එතනින්ද ඊට පස්සේ උදරේ පිම්බීම හැකිලිම සිදු වෙනවනම් එතෙන් යනවා. සද්ද නම් ප්‍රකට වෙන්නේ එතෙන් යනවා. වේදනාව නම් ප්‍රකට වෙන්නේ එතන කරනවා. හිතවිල්ල ප්‍රකට වෙනවා එතන කරනවා. නමුත් ප්‍රකටව ඇදගත්තේ නැත්තම් වෙන දෙයකින් ඇවිල්ලා ප්‍රකට වෙලා හිත ඇදගත්තේ නැත්නම් නිතරම පාවිච්චි කරන අරමුණට කියනවා මූල කර්මස්ථානය කියලා. ඉතින් අපි මූල කර්මස්ථානයක් දැනගෙන ඒක ආස්වාද ප්‍රසවාස වෙන්න පුළුවන් පිම්බීම හැකිලි වෙන්න පුළුවන්. ඒ මූල කර්මස්ථානයේ ඉන්නකොට ඊට වැඩිය බරපතල එකක් ආවොත් එතෙන් හිත යනවා ඊයනෝ භාවනා පවත්තන එකයි තියෙන්නේ. ඒක නිසා මේ ගොඩක් කල් භාවනා කරපු කෙනාට තමයි කියන්න පුළුවන් වෙන්නේ මගේ හිත ස්වභාවයෙන් වැඩි වෙලා ගත කරන්නේ දැන් මූල කර්මස්ථානේ එහෙම නැත්නම් මධ්‍යස්ථානේ වෙන්නේ මොකද්ද කියලා. හැබැයි හැම වෙලාවෙම අරමුණු මාරු කර කර යන හිත දක්ෂක හිතක් නෙවෙයි. පුළුවන් තරම් බලන්න ඕනේ තමගේ මූල කර්මස්ථානේ හඳුනාගෙන වැඩියෙන් හිත ඇසුරු කරන වැඩියෙන් හිත ටිප් පොලක් වගේ පැලැස්සක් හාවගේ පැලැස්ස වගේ ඉන්න තැන තමයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ දෙකෙන් වැඩි හිටින්න තැන මූල කර්මස්ථානය කරන අනිතික අතුරු කර්මස්ථානයක් වශයෙන් තියාගෙන භාවනා කිරීම තමයි සාමාන්‍ය විපස්සනාවේදී ගන්න උපද ගන්න ක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වේගවත් කෙටි පියවර තමයි සක්මන් කිරීම මගින් සිතට බාහිර අරමුණු ලබා ළඟාවීම පාන්නේ. පියවර ඉක්මනින් ඔසවා තබන බැවින් අවධානය වෙනසකට යොමු නොවන අතරම ශාරීරික කුසීත බවද නැති වී ව්‍යායාම තත්වයකද දැනේ. දෙයත් පිටුපසට බැඳ වේගින් මිසී සක්මන් කිරීම භාවනාවට සුදුසුද? ඉතින් මට අහන්න තියෙන්නේ යම් ආකාරයකින් භාවනා කරෝ සතිය වෙන්න නම් ඒ ආකාරයෙන් කරන්න. වෙන මොනම දෙයක්වත් අපට අවශ්‍ය නැහැ. පළවෙනියෙන්ම සහතික වෙන්න ඕනේ සතිය තහවුරු කිරීම සඳහා මොන වේගෙද මොන විදියට මෙනෙහි කිරීමද කරන්න ඕනේ. එච්චරයි. ඒ නිසා රිට්‍රීට් එක මුලදීම පළවෙනි වාක්‍ය දෙකෙදී මම තක් කරාමම මේ මුළු ව්‍යාපාරයේම ආශම අපි කරන්නේ සතිය තහවුරු කිරීමටයි. එනිසා කොයි දේ කිරීමෙන් සතිය අඛණ්ඩ භාවයට යනවද? ඒ දේ කරන්ද ඒ දේ කළ වැරදුනත් ප්‍රශ්නයක් නෑ හරි ගියාට පස්සේ තියෙනවා අරක වැරදි කියලා. ඉතින් මේ බලන්න පිටින් අය බලනකොට කොහොමද හිතෙන්නේ? එතන සමාජීර කෝකද උදව් වෙරෙන්නේ? එතන ස්ථිරසාර වූ උපදේශ පන්තිය මොකද්ද කියන එකක් එක්කන මේක ගැලපෙනවා. වැඩෙන්නේ සතිය කොයි එකකින්ද? ඒක තමමුයි දන්නේ. ඒ අනුවටයි කියන්නේ ව්‍යාපාරයක් කරනකොට ලාභ වැඩි කරනවා වගේ සතිය වැඩිවීම සඳහායි අපි සතිය සාකච්ඡා මේ සක්මන කරන්නේ. ඒකේ වේගය Taman මේක තීන්දුව කරන්න ඕන දෙක තුනක් උත්සාහ කරාට කමන්නේ. විනිශ්චය තියෙන්නේ සතිය වැඩිම අනුව තමයි. ගරු ස්වාමීන් වහන්සේ සංඥාව නැති වූ බව ඒකාන්ත වශයෙන්ම දැනෙන්නේ කෙසේද? දැනෙන්නේ දැනෙන්නේ නැතිකමෙන් තමයි. මෙන්න කියන්නේ දැන් නැහැ නේ. නෑ අන්ධබන්ද වුණා වගේ කරකොල ඇතෑරියා වගේ නෑ මේ දැනීමක් නැති බව දන්නවා. ඒත් එක විදිහක දැනීමක් තමයි. සංඥාවේ නැති නමුත් එතනින් මොකද්දෝ සංඥාවක් ඇති බවත් එහෙත් ඒ පැතිරී වැඩිවීමක් ප්‍රපංචය නැති බවත් එනේ ඒ தත්ත්වේ විස්තර කර දෙන්නේ. මේක විස්තර කරන්න බලව එකක් නෙමෙයි. මේක අත්දකින්න ඕන එකක්. ඒයින් පල්ලෙ හැතින දේවල් තමයි විස්තර කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ඉසල තියෙන ප්‍රශ්න දෙවෙනි තැනේ උත්තර තියෙනවා. සංඥාවක් නැතිමුත් මොකද්දෝ සංඥාවක් ඇති බවත්. එහෙත් ඒ පැතිරී වැඩිවීමක් නැති බවත් ප්‍රපංච වෙන්නේ නැති බවත් දැනේ. ඒ தත්ත්වේ විස්තර කරන්නේ මේවා විස්තර කරන දේවල් නෙවෙයි. අත්දකින්න දේවල්. අත්දක්කානේ තමන්න පින තියෙනවා. දැන් කරන්න තියෙන්නේ ඊගාටත් නැවත නැවත ඒ தත්ත්වයට යන්න ප්‍රපංච වෙන්නේ නැති தත්ත්වයට ගිහිල්ලා ඒක කවටවත් කියලා දීමට උත්සාහ කරන්නත් එපා. කායෙන් හරි ඒක අනුමත වෙන එක උත්සාහ කරන්නත් එපා. ඒ වගේම මේ ගියෙත් කවුරු හරි විස්තර කරපු ක්‍රමයකට කියලා හිතන්නත් එපා. දැන් යන්න පුළුවන් බවට පින තියෙන බව දන්නවා. Taman අනුග්‍රහ කළ යුත්තේ මේක මූල ධර්ම වශයෙන් ඔප්පු කරුවට එහෙම නැත්නම් ඒක සාධාරණීකරුවට නැතත් නැවත නැවත යෑමමයි වැදගත් වෙන්නේ. එතකොට තමන්ගෙන් වෙන්න තියෙන අනුග්‍රහය සිද්ධ වෙනවා. ඉතින් තමයි තන්නේ පළවෙනි ප්‍රශ්නට පළවෙනි කොටසෙන් දෙවෙනි දෙවෙනි කොටසෙන් පළවෙනි කොටසට යා විසිම උත්තරය සපයලා තියෙන එක මට ලේසි. උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ මේක හරි වැරදි බව බලගන්න දැනගන්න මේක නැවත නැවතත් ඇති වෙන තාලේ භාවනා ක්‍රමයක් ප්‍රයෝගයක් කරන්න කියලා. ඔව් අපි සාකච්ඡා සඳහා ලිඛිත ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න ඉච්චරයි. අපිට තව තියෙන විනාඩි 10ක් 15ක් 20ක විතර කාලයක් ඒ සඳහා වෙන කිව් යුතුයක් තියෙනවා නම් මතක් කරන්න කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. මට සක්මන් කිරීමේදී ඇති වුණු අත්දැකීමක් නිසා සක්මන් කරගෙන යනකොට දීපේ එහෙම නැත්නම් සතිපදේ වැඩිම පස්සේ දැරීම පැහැදිලිව පේනවා අරමුණ තේරි. ඒ පේන අතරතුරේ මේක නිහාට ගිහිල්ලා ගලක් කැමිලා රිදිලා හොඳටම ඒක විදිච්ච එක හොඳ නෑ කියන විදීමකුත් ඇති. ඒක කර්මස්ථානයේ ඉහළට යාමක්ද ඒක ඒක එකක් නිසිස්සේක දේ වගේ දේ දැන් එතන යනකොට දැනෙනවා. කර්මස්ථානයෙන් බැහැර වීම බැහැර වීමක් වෙනවා මේක කල්පනාවකින් වෙන එක නයි හිතලුවක් තමයි ඒක ප්‍රත්‍යක්ෂේ නම් ඇති වෙච්ච ප්‍රകൃතියක් නම් ඒක මවාපෑමක් නැහැ නේ ඒකේ එහෙම නැත්නම් මත්වීමක් ඇත නැහැ නේ නමුත් තමන් අවධානය යොමු කරලා තියෙන්නේ පතුලේ එකක් යන ගමන් ඒක පාරට ඒ තුලම හෝ එමෙත ශරීර වෙන තැනකින් හෝ ප්‍රකට අරමුණක් එනවා වේදනාව හරහා වෙන්න පුළුවන් සද්ද වෙන්න පුළුවන් නැත්නම් හිතවිලි වෙන්න පුළුවන් ඒ දේ වෙරිෆයි කරගන්න ඕනේ මේක මේ හිතලුවක්ද නැද්ද? හිතලුවක් නම් ඉතින් අපි දන්නවා මේක මායාවක්. ප්‍රත්‍යක්ෂයක් නම් ඕක හොඳයි. දැන් අර වාහනේ පදවන ගමන් පාරායින දෙන්නේ ගහ ගන්නවා බලලා ආයෙත් එන්න පුළුවන්. නමුත් ගහ ගන්න දිහා බලන්නේ එලවන්නේ කියොත් මොකද වෙන්නේ? ඒ නිසා අපිට තේරෙන්න ඕනේ සයිඩ් කණ්ණාඩියේ තියෙනවා බරපතල සිද්ධියක් යනවා. මට අදාළ නෑ. මම දන්නවා හෙට උදේ පත්තරේ වැටෙනවා ඔබ. මගේ ගමන මම යනවා යන ගමන මම බැලුව ගත්තා ගියා. එතකොට අර සිද්ධිය වුණා ආයෙත් වින්ස්ක්‍රීන් එකට හිත ගත්තා. ඊට සයිඩ් කණ්ණාඩියෙන් බැලුවා ආයෙ වින්ස්ක්‍රීන් එකට ගත්තා. එච්චරයි. ඒක බලන්න අපි ගමන ගියෙත් නෑ. මගදී හම්බුනේ ඒක අපිට එකතුවක් මිසක් අපේ වැඩේට බාධාවකුත් නෑ. නමුත් ඒක බල බල එලවන්න යන එක තමයි මේකට දෙන දෙන විකල්පේ. එතකොට මේ අතුල් පැත්ත පිටපැත්ත නොදන්නේ කිතුල් පැත්ත උඩ පියවරම යන්නේ කියන කතාව තමයි සිද්ධ වෙන්නේ. නිසා අපි යන්නේ කොහෙද කියලා දැනගෙන ඊයන ගමනේදී කොච්චර අතුරු දේවල් ලැබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගමන් වේගය කඩා ගන්න නැතුව නැත්නම් ගමන් වේගය නැති කර ගන්න නැතුව අපි ගමන යනවා. නැත්නම් අපි නැවත නැවතත් මූල කර්මස්ථානට එන්න පුළුවන්. ඒකත් හිතලුවක් නෙමෙයි ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම සිද්ධ වෙනවනම් කොච්චර දෝ දේවල් වෙයි. ඒක වෙන්න වෙන්න විවිධාංගීකරණය වෙනවා හිත. ඒකට හිතේ කර්මණි භාවය වැඩි වෙනවා. හිත බොහෝ දේවල් සම්බන්ධීකරණය කිරීමේ ශක්තිය ඇති වෙනවා. ඒක ඇත්තටම 3D වලින් සිද්ධ වෙන්නේ ඉස්සලා linear method එකට යනවා. ඊට පස්සේ පැතිරීම සිද්ධ වෙනවා. ඒකට 3D වෙන්න පටන් ගන්නවා. එකම දේ නැවත නැවත කරනකොට පේන්නේ හරීම එක මේ කම්මැලිකම ඒකාකාරී වගේ. ඒ ඒ එකම දේ කරනවා කියන හැල්මේ එකම දේ කරනවා කියන මේ tempatu තුල තමයි අනිකුත් අර ත්‍රිමාණේ වුව වැඩෙන්නේ බොහෝම හිමීට වැඩෙනවා ඒක. මේක හැලහැප්පෙන්න ගත්තොත් ඒ ත්‍රිමාණ රූපේ වැඩෙන්නේ. අපේ හිතේ විවිධාංගීකරණය වෙන්නේ අපේ හිතේ තියෙන කාර්යක්ෂමතාවය වැඩෙන්නේ සම්බන්ධීකරණය වැඩෙන්නේ ඉන්ටර්කනෙක්ෂන්ස් එන්නේ නැහැ. එකම දේ ඔහේ කර කර ඉන්නවා. ඉන්නකොට හිතපො නැති පැතිවල අඛණ්ඩ වර්ධනයක්, බාධා නැති වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක හිතලා ගන්න එකක් නෙමෙයි. මේවා හරියට කියනවනම් රටේ සාමයේ තියෙන්න තියෙන්න සංවර්ධනයේ සිද්ධ වෙන්නේ ඇමරිකා මේ ගාර්මන්ට් එක දැනගත්තත් නැත. ගාර්මන්ට් එකට තියෙන දිගටම සාමය දෙන එක. විශ්වාසයක් ඇති කරන්න ඕනේ ආයෝජනයක් කරුවොත් ආයෝජන ගන්න. සාමය නැති කරුවට පස්සේ කවුරුත් ආයෝජන කරන්නේ නැහැ. රජයේ ආයෝජන කරත් මොනවා කරුවක්වත් හරියන්නේ නැහැ. අන්න ඒ වගේ දිගටම සතිය පාත්තන්න මූල කර්මත්තාන එතකොට ගොඩාක් පැතිවලින් මේකේ විවෘත වීම සිදු වෙනවා. දිනාසම අන්නේ මට අදාළ එක වරුදු ගානක් තිස්සේ මම භාවනාවට වඩනම කය විකුණනම විතරයි දැනුනේ. ඒකත් එක්ක මම පැයක් දෙකක් ගන්නකොට මම රස්න අදතරදී විකුණනාමයේ විතරයි මොකක් මේක බලන්න කියලා නැගිටලා ගියා. දැන් මෙහිදී ඒක පිටින් පිටින් දෙකකදී මම පැය ගානක් වාඩි වෙලා ඒව බැලුවා. මයික් එකට කතා කරන්න ඕන. එතකොට මට දැනට තියෙන්නේ කයේ හරි මහන්සියක් දැනෙනවා නිදිමත. මොකක් කරන්න බෑ. එතකොට මම මොකද දැන් කරන්න ඕනේ කියලා. බුදිය ගන්න එකනේ. මොකක්ද ඔච්චර දෙයක් ඔකට මහානකම් කරන්නේ. උදේ උදේ නිදාගත්තා පැයක් විතර. ඔව්. ඒත් තියෙනවා ඇඟට මැදට දෙන්න බෑ 24ක් විතර මේ අපේ සංවිධායක කියන්නේ මම කියන මුදිය ගන්න. ඒ අපරාධයක් නේ. එක්ක බුදු යන්න ඕනේ එක්ක බුදු වෙන්න ඕනේ. දෙකෙන් එකක් තමයි. <laughs> බුදිය ගත්තම භාවනාව කරන්නේ කොහොමද? හරි ඒක ඒක අහන්න බුදියගෙන. දැන් ඔබ ඉල්ලන්නේ ඒකනේ දෙන්න පුළුවන්නේ. දැන් දරුවෙක් ඉල්ලනවා නේද? එතකොට ඒක තියෙනවනේ මොන මන මගුල තිය ආයෙ කණිමු. බැන්නන්නේ ඉතින් අම්ල දත දුක්පත් කියන්නේ. දීලා බලනවා. ඔය දීලා බලන බුදිය ගත්තට පස්සේ දවසක් බුදියයි. හරි. ඒකට බය වෙන දෙයක් තියෙනවා. උච්චර මාතා හිර කරගෙන ඉන්න ඉන්න නිදි මත. බුදියමත් අපිට මේ වාසනාව කියන්නේ ඕච්චර. ඕකටයි පින කියන්නේ. අපිට ඉල්ලන දේ දෙන්න පුළුවන් දෙනවනේ. ඔය කාටද අපරාධයක් කරනවා නම් හිරිවිරමක් කරනවා නම් ඒක නොකළ යුත්තක්. මොකද ප්‍රශ්නේ? ශරීරයේ සෑහෙන සැතපෙන තනක් තමයි ඉනින්ද ඉතින් ඒක හම් වෙලා තියෙනවා නම් ඒක කාටවත් කරදරයක් නැත්නම් දීලා බලන්න දුන්නාට පස්සේ ඔය ප්‍රශ්නට පැය දෙක ඉඳනකොට ඉවරයි. නොදීන තාක්කල් ඉතින් හැමදාම දරුවන්ගේ ප්‍රශ්න. එච්චර සිම්පල් ඔයගේ සිම්පල් ප්‍රශ්න උදාහරණ කියලා තියෙන්නේ මේ පචලායමාන සූත්‍රයේදී දන්න දහංගට ටික දාපම් බන්න කියලා බුදියමක් කෙටිම තියෙන එච්චරනේ දන්න දහංගට දහලා බලන්න ඕනේ මේ බොරුවද මේ කරන්නේ නෑනේ කියලා බුදියනවා හොඳටම තමයි තේරෙනවා නම් අපි මේ කාපු දෙයට නෑ ඒක හරිනෑ කියලා සංවිධායකට කියනවා මෙන්න මේ මම පොඩි හරිය පරිශීලනයක් කරන්න යන්නේ මම බුදියනවා මං කියන්නේ බොරුද? ඇයි ඇයි මං මේ කරන්න බැරි මොකද? දීර බලන්න එක දිගට පැය 3 4 5 යාතාට කමන්නේ අපි විදියට මම නෑ. මෑණියෝ පුදින ඇති. තමන්ට ඕන දේ ප්‍රශ්නේ අපි මෑණියන්ටනේ මන් දෙන්නේ ඉච්චරයි නිදිමතරම් ප්‍රශ්නේ. අපි මානසික භාවනාවක් කරන්නේ දවසක් අරගෙන ෆුල් ටයිම් දීලා බලන්න. පොර කනකම් ඔය නිදිමත ඉවරක් වෙන්නේ. දුන්නට පස්සේ ඇඳත් එපා වෙනවා. නිින්දත් එපා වෙනවා. මේ මොන නැගිටින්නේ මස් වාස කාලකන්නිකම. ගණ්ඩ දෙයක් නැතුව කාලකන්නිකමදී හොඳටම බුදියන්න වැස්ස ඇති විලාවක මොකුත් නැහැ එනවා මුස්පේන්තුවක් ගහනවා ගණ්ඩම දෙයක් නෙවෙයි. පායට වෙලා බුදිය ගන්නකොට ඒකේ විස්්‍රාම වෙනවා. වැස්ස වෙලාවේ බුදියන්න නැගිටට පස්සේ කන් අගුළු වැටිලා මහ පෙරේත ගතියකින් නැගිටිනවා. ඒකට ඕනේ ඉල්ලුවා දුන්නා කාපා. මදි පැය මදි ඒක කියලා දෙන්නේ. මොකද්ද? ඒ කියන්නේ ඇයි නැගිට්ටේ? පැය නැගිට්ටේ මොකටද කියලා අහන්න. උඹට දීලා දෙනවා පැය නැගිට්ටේ මොකද දිගට දෙන්නේ? නෑ මං කියන්නේ මං කියන්නේ ඒ දේ කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේ කර බැලීම මේ ජීවිතය ඇතුළත කරන්න එපා යාළුවා. ඒක අපරාධයක් න කාට හරි හානි වෙනව නම් බෑ. ඒ වගේ තමයි තේරෙනවනම් ඒක ගිල්ටි කියලා අපි කාට හරි කෙනෙකුට කියනවා. මේ දේ මට කරන්න ඕනේ. පිස්ස පිහට්ටේ තමයි එතන මේ මැද මිදුළු ගිල්ල බුදිය ගත්තා නම් මං කියන එපයි කියලා. මෑණි කෙනෙක් නේ. බෑ ඒක නම් බෑ. මම දැන් කවුරුන් මම දැන් පිළිගන්නවනේ. එහෙම නැහැ මේක මම යනවා කාමරේට කියලා යනවා. දැසි කමේකයි වැඩි. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේත් මට කියලා තියෙන්නේ මං යනවා. බුදියේ. බොහෝ මං කියන පැයෙන් දෙකෙන් උත්තර ගන්න පුළුවන් දේවල් ලෝකෙට නිකන් දවස් ගණන් කල්පනා කර කර වෙහෙස වෙවි ඉන්න එපා. ওই වගේ දේවල් සාමාන්‍ය ආර්ය පරිශෙන් දාලා කරන්න. ඌව මොනවද? ඔච්චරම බරපතල ප්‍රශ්න. කවුද කිව්වේ? ඔය 18 කිව්වනම් හරි ඉතින්. එහෙනම් ඉතින් මට තේරෙනවා. ඉලක්කම කියුණා නම් හරි. ඈ මම දැන් ඉතින් මට කියවෙන්න ඇති ඉතින් ඉලක්ක මම තමයි 1000ට කියන්නේ. හරි මේ ගියලක් තියෙනවා එහෙම. 18 පොලකට අන්න ගන්න සාහසික මිනිවර්ම කියන්නේ. ඇරලත් 18 පොලකට අන්නයි කියලා පත්‍රේ දාලා තියෙන ඒක 18. ඒක බරපතලට ගන්න එපා. සාහසික මිනිවර්ම කියලා කියන්නේ මරණයට පස්සේ 18 පොලකට අයිනවා. ඒ තරම් තරහ. ඒ වගේ තමයි අපිත් අපිට මේ වද දෙනවා මදිවට තියෙන වද මදිවට පුදුමාකාර විදියට මේ හොරගත්ත අත්කිලමතාන යෝගයේ ගත කරන්නේ. ඒක වැඩියෙන්ම කරන්නේ යෝගාවචරය. වැඩියෙන්ම කරන්නේ යෝගාවචරය. එම් නැති කට්ටියට කියනවා සයිකෝපැත්ස්ලා කියලා. මේ යෝගාවචර කියන්නේ අමතම අමුතර ලෙඩක් තියෙන જાතියක් ඒ කර්ම ගෙවෙන හැටි. විහිළු කරගන්න තරකයි හරි ගැඹුරුයි වැඩි. එහෙ මෙයාට යන්න දෙන එකයි තියෙන්නේ. මට ඇවිල්ලාට වැඩන්නේ මේ මට කිව්වා තිබුණා මේ ළඟදී තරම කෝල් කරලා කිව්වා සංසේ තුම් පොලක කියනවා මයික් එක පාවිච්චි කරන මට ඉතාම සතුටක් ඇති වුණා මොකද මේක නෙවෙයි අහන්නේ බර ගාණක් අහනවා ඒගොල්ලන්ට ප්‍රශ්න ඇහෙනවා ඒ නිසා මම ආර්දන කරන සාංශෙන් නැවත නැවතත් ප්‍රශ්න අහනකොට මයික් එකට කියන්න කියලා කියන්නේ කියලා. ඉතින් අපි ඥාන ශිෂ්ටාචාර වෙමු සීලාචාර වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ඥානানন্দ සමතාන්තිගේ නිවනේ නෙවීම විදේශනාවල දේශනා කරන්නේ නිවන ගැන අපිට කියලා දෙන්නද නිවන මේ වගේ කියන එක දේශනා කිස්මක් කියන්නේ ඔව් ඒවල මේ දේශනා කරලා තියෙන නිවන හඳුනාගෙන ඉස්පස්සේ භාවනා කරන්න කියන එක නෑ ඉතිවරුණාට පස්සේ තමයි ඒ ශාංශ ගත්තේ ඔය ඒතන් සන්තන් ඒතන් පනීතන් කියන මූල වාක්‍යෙම තමයි ඔක්කොටම යන්නේ පස්සේ මේ මේ නිවීම කියන එක ඔය මහා ලොකු දෙයක් නෙවෙයි නිකන් ඉන්නත් තිබිලා නිවිලා යන එක එච්චරයි. ඕකේ මහා ලොකු ගැඹුරක් නැහැ. මේ ලෝකේ අත්දැකිය හැක්කක් කියන්නේ. නිවන තමයි නිවෙන තියෙන්නේ මේ තිබුණ තුවාලයක් වෙලා යනවා වගේ. පිපාසය සංසිඳනවා වගේ. බඩගින්නක් නැති වුණා වගේ. දැන් අපිට මේ තියෙන නිවන කියන එක බුද්ධුවම් වේ. මේ පලාතක තියෙනකන් නෙවෙයි. මෛත්‍රී බුදුහමරොත් දැකලා ඉන් එහාටත් යන්න සැලසුම් කරගෙන ඉන්නේ. යොමු නිවීම කියන්නේ එහෙම ගන්න මේ නහයම. නහයට තියෙන එකක්. ඒ හුස්ම ගෙවිලා යනකොට නිවන තමයි. ආශ්වාසය ගෙවිලා යනකොට නිවන ප්‍රශ්වාසය ගෙවිලා යනකොට නිවන යන යන තැන නිවන සමවැදි වෙදී ඉන්නවනේ නිවන තමයි. ඉතින් ගොඩදෙනෙක් හිටන බෑ මේකට අර දසපාරමිතා පිරෙන්න ඕනේ ත්‍රිවේදික ප්‍රතිසන්දි ලබන්න ඕනේ පාරමිතා පුරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ සාන්නංශ කියන්නේ මට තේරෙන දාන්න මේ රාග දෝෂ මොහ නැති හැම චිත්තක්ෂණයක්ම නිවනක්. කොහමද හිත වෙනකොට අපි මේ වෙනකොට එතන මං හිතා. ඊළ ගියාට පස්සේ අපි ටිකක් ඔය කතා කරන්න ඕනේ. ඒකෙදි මේ පිටින් තව කීප දෙනෙක් වෙනවා. මේ කමල් මහත්තයා කට්ටියක් තියෙනවා. අපල ડોක්ටර් ජයරත්නත් තියෙනවා. ඒකවා වේර කොටත් මම කතා කරා. ඒක නිසා මේ මේ සංවිධාන කටයුතු වල වෙනසක් ඇත්තේ නැහැ. මම නිකන් සාමාන්‍ය මතක් කරන්නේ එනවා කියන එක විතරයි. ඒගොල්ලන්ගේ සාමේ මොනවද කියන්නේ? ගමන් පහසුකම් ඒගොල්ලොම සලසගන්නේ. ස්වාමීන් වහන්සේ විවිධ එක එක චිත්තක්ෂණයක එක එක චිත්තක්ෂණයක අපි රාග දෝෂ මොහ නැතුව සතියෙන්ම හිත පිහිටවගෙන ඉන්නවා නම් සමහර අවස්ථාවල මම අහලා තියෙනවා ඒ විදිහට රාගදෝෂ මොහ මේ මොහොතේ මේ මොහොතේ මතු නොවෙනවා නම් ඒ පැරණි සංස්කාර මතුවලා එනවා ඒ ටික පැහැදිලි වෙන පටන් ගන්නවා කියනවා ඒ එහෙම දෙයක් වෙනවා නෑ ඔය ප්‍රශ්නේ හරියට මට තේරෙනවා මේ අහන්න හදන්නේ මොකද්ද කියලා ඒ නිසා නැවතත් මම කියනවා ප්‍රශ්නේ උච්චාරණය කරන මයික් එක කෙලින් කරලා කතා කරන්න මේ මේ ඉස්සරහින් තියාන කතා කරන්න ස්වාමීන් වහන්සේ මම ඇහැව්වේ දැන් අපි ඒ චිත්තක්ෂණයේ සිත පිහිටවනකොට සිත පිහිටවනකොට සිත සතියෙන් මෙහෙවගෙන යනකොට රාග දෝෂ මොහ නැත්තම් අරමුණේම සිත নিমග්නව තියෙනවා නම් එතනදී අලුත් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා පැරණි කර්ම වශයෙන් රැස් කරගෙන තිබුණු සංස්කාර වශයෙන් රැස් කරගෙන තිබුණු දේවල් සිතට මතුවලා එන ගතියක් තියෙනවා. ඔව්. ඔව්. එහෙම වෙනවද? එහෙම වුණොත් ඒ වගේ දෙයක් හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද මනසට එහෙම ඉඳගෙන? ඒ ඒ ප්‍රශ්නේ අපිට පැති දෙක තුනක් ගන්න පුළුවන්. එකක් තමයි මේ වෙලාවේ අලුතෙන් රාග දෝෂමෝ රැස් වෙන්නේ නැත්නම් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකෝට අපි මේ මොහොත සෑහෙන අරස කරගත්තා. නමුත් කරපු කර්ම ගෙවීම සිදු වෙන්න පුළුවන්. ඒ ගෙවීම නිසා ඒ ඒ මොහොතෙත් අපිට වෙහෙස දැනෙන්න ඉඩ තියෙනවා. මේ මොහොතෙත් එපා වෙන ගතිය දැනෙන්න ඉඩ තියෙනවා. මේ මොහොතෙත් මේ ඔය කියන නිවනක් ඉතින් නැහැ නේ මේකේ. මේකේ පෙළෙන ගතිය, තවන ගතිය, දවන ගතිය තාම තියෙන ඉතින් මේ මනසරි දින අනේ මේක නම් තමයි මේක පිළිගන්න පුළුවන් නමුත් කෝ ඉතින් මේව නැති කෙරුවා තාම මේ ගොජ දාන ගතිය, දවන ගතිය, තවන ගතිය තියෙනවනේ කියලා. ඉතින් එක්කෝ එහෙම නැත්නම් නිවන ගැන අනුත අව탁සීරුවක් යා කරනවා. අනිත් නැත්නම් හිතනවා මේක මේ කාංශකාර ගෙවිල්ලේ කවදාකවත් කෙලවරක් නෑ. ඉතින් ඒ නිසා වැඩක් නෑනේ. ඔයිට මිදි වැඩි හොඳ කාමසුකල්ලිකාණ යෝගේ ගිහිල්ලා ටිකක් හැප විඳගෙන ඉන්න එක හොඳයි කියලා සමාජයට හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සාරිපුත්‍ර සංසරත් වැඩි මම හිතන සාරිපුත්‍ර සංසය තමයි මේක අපි හේතු කරන්න වෙන්නේ පරිසම්පදා මාර්ගයේ තියෙන්නේ දුක්ඛ සත්‍ය කියන එක. දුක්ඛ සත්‍ය කියන්නේ අපි අපි බලාපොරොත්තු වෙන පරම ආර්ය වූ හතරෙන් පළවෙනි සත්‍යයේදී ඕක දැනෙන්නේ දවන තවන ගතියක් වශයෙන්. දුක්ඛ සත්‍ය හතරා කාර්යබල පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ විපරිණාමයි. දවන ගතියක් තියෙනවා. මේ කෙලෙස් මොකුත් නැහැ. ඒ වුණාට ස්පාසුවක් නැහැ. මේක නිකන් හරියට ගිනි අඟුරු වලකට දෙන්නෙක් ඇදගෙන ගිහිල්ලා දාලා එහා පැත්තේ මෙහා පැත්තේ පෙරලා තවනවා. එහෙම නැත්නම් පොළනවා වගේ කුල්ලකට දාලා පොළනවා කියන එක දන්නවනේ. පෙයීමක් තියෙනවා. හැබැයි දරන්න පුළුවන්. විපරිණාමට්ටයි කියන්න බෑ මේක කිලොන්න වෙන එකක්. මේ කිලොන්න තව එකක්. කාටද කියන්න බෑ ඉතින්. ඒක කියන්නේ හැම වෙලාවෙම වෙනස් වෙනවා. සංකතට්ටෝ එක හේතුවක් නෙවෙයි හේතු රාශියක්. ඉතින් කියන තමන්න මොකෝ කරන්නේ නමුත් ඉස්පාසුවක් නැහැ. කපනවා පිටි ගහනවා මරනවා පුච්චනවා කතාවක් කියන්නේ. ඉතින් ඒකට මේ මිනිස්සු හරි අසන්නතාවකටපත් වෙනවා. දැන් කොහොමද දැන් මම නිවන් දැක්කයි කියලා කාටද කියලා පාටියක් දාන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ නැහැ නේ. මේක මල මගුලක් නේ නිවන් දැක්ක පෙළනවා. තවනවා. මේ බඩු විකුණන්න බෑ දැන්. කවුද ගන්නේ? ඒ මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් මේ චිත්තක්ෂණය මේ වාගේ කර්ම දැන් රැස් කරන්නේ නේ. මේ වෙන්න විරුලවන්නේ පරණ කිමුවේ වගේක් ගෙවෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සෙක් වශයෙන් මට කරන්න තියෙන දේ මම දැන් කරලා තියෙනවා. හැබැයි කරපු දේවල් ගෙවෙන එක කැතැසිස් එකක් නියන්නේ. ඇතුලේ තියෙන pent up energy එක ටෙන්ෂන් එක යනවා. ඒ පුද්ගලට තියෙන දේ දරන්න බෑ. දරන්න බෑ කියලා බලාපොරොත්තු වෙන නිවන කියන්නේ අයිස්ක්‍රීම් එකක් වගේ එකක්. චොක්ලට් වගේ එකක්. දැන් චොක්ලට් අයිස්ක්‍රීම් නෑ. පෙළන ගතිය එනවා. ඉතින් මේ මනුස්සයාට අන්තිමට මුසුප්පු වෙනවා. කියා ගන්නත් බැරුව යනවා. නමුත් ආසාරිපුත්‍ර සාංශේ කිසි කැතක් නැතුව දුක්ඛ සත්‍ය වැටහෙන්නේ උඹට පෙළන ගතියෙන් තවන ගතියෙන්. මේ පෙළන ගතිය තවන ගතිය කියලා කියන්නේ නොදරිය හැකි දෙයක් නෙමෙයි. ජීවිත තර්ජිනෙකුත් නෙමෙයි. පුරාවට තියෙන ගොඩ දාපු පණුවෙක් වගේ මහලුකෝ ගැහි ගැහි තියෙන්නේ. ඉතින් අපි උකට බය නිසා තමයි කාමෙට යන්නේ. ওই ජීන්තත්තට අපි බයයි. මෙච්චර මහන්සිලා නිවන කියලා ඔය ඕකද හම්බ වෙන්නේ. ඔලිම්පික් ගිහිල්ලා දිනවල පස්සේ ගෝවා ගෙඩියක් දුන්නොත් එහෙම තෑග්ගන්න කොහොමද කියන්නේ? උකට ඔලිම්පික් යන්න ඕනේ. අන්තිමට වන්න මේකේ දුවල දුවල ගිහින් හම්බෙලා තියෙන වැලගෙඩියා. අපි පුංචි කාලේ ওই දෙල්ලම කරනවා එනේට ලොකෝට තෑගි උත්තර දීලා කොම්බෙට්ටක් ඔතලා දෙනවා පළවෙනියට. දෙවෙනි ළාට පොලොස් පොලොස් ලෙල්ලා. ඉතින් ඔක්කොම ලප්පුඩි ගහලා ගිහලා තෑගදි කියලා බලනකොට ඕන් කොම්බෙට්ටා. නිවන් ලබන්න කියලා තන්තියට එනවා මුවින් නොබැන නතර වෙන්නේ දකින්නේ දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යයේ තියෙන පුරාවට පෙළෙන ගතිය. මේ මනස සතුට වෙන අනේ මෙහෙම තියේදි මම අලුතෙන් කිසි කෙනෙකුට දොස් කියන්නෙත් නැහැ. රාගය ඇති කරන්නෙත් නැහැ, ද්වේෂය ඇති කරන්නේ කෙලෙස් නැස් කරන්නේ නැහැ. මම මෙතෙක් කල් එහෙම නැහැ නේ ස්පර්ශ නැතුව පුළුවන් තරම් තව තැවි තෝ තමයි මට මේ කිරුවේ උඹ තමයි හොඳ එකක් කියා. අඤ්ඤම් පඤ්ඤම් තිබුණානේ. දැන් දන්නවා මුවින් නොවන බලහන් ඉන්නවා. මේ දැවීමේ තැවීමේ මොන්නම අඩුවක්වත් වෙන්නේ හැබැයි හොඳට තේරෙනවා මේ දැවීම තැවීම නොයිවසියකි මට්ටමට යන්නෙත් නැහැ. නොදැරිය හැකි මට්ටමට යන්නෙත් නැහැ. කියලා ඉවර කරන්නත් බෑ. දැන් මේ කියපු මොනත නෙවෙයි ගාවට. ඊට පස්සේ හොඳම දේ තමයි නොකියනික. ඉතින් මේ වාර ගෙවිච්ච කර්ම වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් අපි නිවන කියලා හිතාගෙන ඉන්න අයිස්ක්‍රීම් එක කන්න වෙන්නේ නැහැ. අපි කියන නිවන කියලා හිතාන චොක්ලට් එක නෙවෙයි හම්බ වෙන්නේ. හම්බුනට පස්සේ හම්බ වෙන්නේ අපිට වර්තමාන හොඳ අවධියක් තියෙනවා. Taman දන්නවා මගෙන් කයෙන් හිතින් වචනෙන් කාටවත් ද්වේෂයක් නැහැ. ඉතින් රාග ද්වේෂ මොහේ එන්න ඕනකමක්වත් නැහැ. හැබැයි රාග ද්වේෂ මොහ තීන මිනියගේ වගේ නැත්තම් පරණ කරපු කර්ම කෙවෙකේ ඉතින් මොකද්ද ගෙවි යෑම සිදු වෙනවා. ඉතින් ඉතින් කවදාද මේකත් ඉවර වෙනවා නම් ඒකට පරිණිරවාණේ කියනවා. දැන් මේ තියෙන්නේ සෞපදිශේෂ. හැබැයි දන්න හොඳටම දන්නවා මොනම හේතුවක් නිසාවත් මම කාටවත් උඹනදකින් කියන්නේ නැහැ කාටවත් මල් මහල දාන්න යන්නේ නැහැ. මේක තමයි තියුනේ. අපි උපන්දා ඉඳලා මේක තිබ්බා. අපි මේක හිතුවේ නෑ කවදාකවත් මේ විමුක්ති මාර්ගයක් කියලා. අපි හිතුවේ දෙපැත්තේ බල්පත් වෙන ට්‍රක් එකක් හම් වෙයි අර ආශාන්තරාව යනකොට හම් වෙන ට්‍රක් එක වගේ මේක යනකොට නිවන් පුරයට යන්න මොකද්ද තියෙන්නේ පහන් වැටක්සේ එයි කියලා. මොකක්වත් නෑ මේ නිතරම තියෙන පෙළෙන ගතිය, තවන ගතිය තියෙනවා. ඒකට මම කියන්නේ ඔය අහපු ප්‍රශ්නෙට උඩ සංස්කාර නිසා වෙන එකක්ද කියලා. භවය කියන්නේ ඔකට. මේ පැවතින හැම වෙලාවකම නිදා ගන්න වෙලාවදී අපිට වැටහින්නේ මොකද්ද? මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ. ඕක තමයි යන්න බුණ උපරිම. ඕකට ගිහිල්ලා ඉල්ලන්න එපා ඊගාවට මොකද්ද කියලා. ඒක තමයි කර්මය කියන්නේ. ඒක තමයි කෙලස් කම කෙලස් කියන්නේ. ඒක තමයි අනනොයි කියන්නේ. මේක ආවට පස්සේ මුවින් නොබැන. මේක මේකත් එක්කම තව ඉස්සරහට මොකද කරන්න කියන සැකේවත් නැතුව. එතන මේකට සැකකොද නැතුව මේක දිගට මට දරන්න පුළුවන් නේ. ඔන්න ඔහම යන්න ගියොත් හිතන කවදාද මේක ඉවර වෙන දවස් තමයි මැරෙන දවස. එදාට තමයි ලොකුම ලොකු නිවීම. එහෙම නැත්නම් මේ මේකත් ඉවරනේ. මේක නිකන් දව දව තව තව පුච්ච පුච්ච තියාගෙන නිකන් නිකන් නිලාකුරප්පත් වෙනවා. නිකත් වෙලා ඉතින් කාටද කීයකද උඹට නිවන් සැප ලැබේ වගේ? මරියන් කියන එකනේ කියන්නේ. පරිණිරවාණය පත්‍යයන් කියලා කිව්වනම් ඉතින් හැඳි ගියා වෙලාවම ඵලයන් කියන වගේ එකක් තමයි තියෙන්නේ කියලා කියනවා. ඔය කැමැති නම් ඇහිලා කරන්න හරියට <laughs> පුළුවන් වරදින්නත් පුළුවන්. හරි ගියාට පස්සේ ඇවිල්ලා වෙල ගනුදෙනු කරන්න පාටි දාන්න මොකක්වත් මේක නෑ. ඒ කියන්නේ ස්ථිරව ස්ථිරයි කියලා කියන්න බැරි තැනක් තියෙන එකද කියන්නේ. ස්ථිරයි කියලා කියන්නේ මේ මේ හරියටම මෙතෙන්ට ආවා කියන්නේ හරියට මේක තේරුම් ගත්තද නැද්ද කියන අවිනිශ්චිත බවකුත් එක්කද සවිනාංශය ප්‍රකාශ කරන්නේ? අවිනිශ්චිත බව නැති වෙනවා නැවත නැවතත් උරගාල බලනකොට මේන් එහාට යන්න තරක් නැහැ කියලා තේරෙනවානේ. කොහොම කෙරුවක්වත් අවසානයේ මේක තමයි. කියන්නේ ඩේටම් ලයින් එකට වැටෙනවා. වැටෙනාට පස්සේ මෙච්චරයි තියෙන්නේ. ඉතින් අපි අරේ පනිනවා මෙහෙ පනිනවා මෙහෙ බන කොච්චර කෙරුවත් මෙතන නම් අන්තිමට හිතනවා බුදුහාමුදුරණ කියලා වැඩකුත් නැහැ. ගුරුහාමුදුරණ කියලා වැඩකුත් නැහැ. දැන් මේක ඇක්සෙප්ට් කරන්න ඉවරනේ. පිළිගත්ත නම් ඉවරනේ. හැබැයි මේක මගේ නෙවෙයි. මට අයිති දෙයක් නෙමෙයි ධර්මතාවයක් යනවා. බලාගෙන ඉන්නවා. මේකට එළඹෙනකන් තමයි මේ තීරම තොවි. මේකට මේක මේ මේ ළඟ දැන් තියෙන දේ. නම පිළිගන්නකන් හිතනවා මේක ධානයක් කරා යනකොට ලේසි සුද්ධ විපස්සනා මෙහෙමයි මාර්ගම අරූප ධාන ලැබුවාම මෙහෙමයි අභිඥා ලැබුවාම මෙහෙමයි අනේ අම්මේ කියලා නිම කරන්න බෑ මේ සංඥාවලට පටලවිලා තියෙන පටලවිලි. ගිහිලා ගිහිලා ගිහිලා කවදා හරි මේ මේ ඉපදිච්ච දවසේ ඉඳලා මේ තිබුණ මූලික తত্ত্বය බාහිර අරගෙන ඔයින් යා හොයන්න දෙයක් නැහැ මේ කයි දේ මෙතනදී කරුණා කළ සබ්බපාපසකරණම් කියන එක සාතික් කරගන්න කිසිම පාපයක් මගේ සිදුවෙන්නේ නැහැ හැබැයි කවදාකවත් ලෝකේ ප්‍රශ්න මොකක්වත් විසඳිලා නැහැ මේන් එළියට ගිය ගමන් කක්කා හිටපු ගමන් කෙලෙසයක් ඊට මිට වැඩි හොඳයි මේ පුංචි පටුව ප්‍රතිවද්දුත මේක දරා ගන්න බැරි වුණාට පෙලිල්ලක් තියෙනවා දරා ගන්න බැරි වුණාට දැවිල්ලක් තියෙනවා දව ගන්න බැරි වුණාට මේක කියා ගන්න බෑ මොකද මුණත වෙනස් වෙනවා නිතරම විවිධ රාශිනී සම්පත් නිසා මාත් නිසා කර්මෙත් නිසා හේතුත් නිසා ගොඩක් දේවල් තියෙනවා ඕක වැඩකුත් නැහැ හේතු එකකින්ද 10කින්ද 20 20 හේතු රාශියක් තියෙනවා. ඒ නිසා මේක දරන්න පුළුවන් නම් කරබන ඉවසපම් පපුව කිය කියන්නේ ඒකයි තියෙන්නේ. පව් ඉවසන්න පුළුවන් අපා. අපි මේ විඳගෙන අනිත් දේවල් එක බලන්න ඉවසන්න පුළුවන්. ඒක නිසා නිවන කියන එක නිර්වචනය කරන්න ගියාම මම මේ කරන්න හදන්නේ මගේ තියෙන මෝඩකමට මම මේ කතා කරන්නේ. ඔක නිර්වචනය කරන්න බෑ. සයින්ස් නිරෝධ සමාපත්තියේදී එතකොට එම මේ සත්‍ය කොහොමද ඒ ගිය කෙනෙක්ගේ ගහනවා. ඒගොල්ලෝ දාගෙන ඉන්න ලේබල් එකේ හම්බෙච්ච එක නා ගියාම හම්බෙලා අහන්න. මම කියන්නේ සතිය විතරයි. මම කියන්නේ බේහි ඔය කවුරු මාව කොහෙ ගෙනියන්න හැදුවත් මුළු මොන දේවල් නිස්සාරණයෙන් බලාපොරොත්තු වුණත් මම යන පාර මට හරියට ක්ලියර්. ඕගොල්ලන්ට බෑ මාව පිට අදින්න. මම ඔයගොල්ලෝ මේ පාට ගන්න හදන්නෙත් නෑ මොකද ඕගොල්ලන්ගේ ඊනේ ඕගොල්ලෝ දැක ගන්න. ඔත් මට කියන්න දෙන්නේ පුළුවන් තරම් සතිමත් වෙන්න වර්තමාන බෝධේ ඕක තමයි නිවන කියන්නේ. කැමති නම් කවම් පුළුවන් නම් කවම් බැරි නම් කවම්. අපේ අම්මා ඉන්න කාලේ කරන කොත්සලියක් වෙලා. වත් ඉදෙනකන් කියනවා පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. වෙන රජභෝජන දෙන්නේ. කියන උච්චරයි පුළුවන් නම් කාපම් බැරි නම් කාපච්චරයි. ඕගොල්ලන්ට සතිය එපා. ඕගොල්ලන්ට ඕන සතියට එහා තියෙන විසිතුරු දෙයක්. නිරෝධ සමාපත්තිය, අභිඥා, ධ්‍යාන. අනේ නරකක් නෑ මම ඒකේ ඊර්ෂියාවක් නෑ. මං ගැන සතිය බැරි නිසායි ඔය අනම්මනම් කියන්නේ කියලා මම කියන්නේ. මේ මූලික සතියවත් කරගන්න දන්නේ නැති නිසා ඉතින් අර උඩ පයින් ආද. ඒ නිසා කරුණාකරලා ඩිෆයින් කරගන්න අර්ථකථන දී ගන්න සතිය කියන්නේ මොකද්ද කියලා. එදාට ඔය කිසිම තර්කත් නැහැ ප්‍රශ්නත් නැහැ. ඊගාව චිත්තක්ෂණේ සතිමත් වෙන එක විතරයි ප්‍රශ්න. ඒ සඳහා තියෙන යමක් නොකර සිටීම පමණයි. තබ්බ පාපසා කරන විතරයි. තේරුණාද ප්‍රශ්නේ අම්බුණද උත්තරේ? අද ගන්න ආයේ ප්‍රශ්න අහන්න එකක් නැහැ. හොඳයි මම බලාපොරොත්තු වෙනා මේ වැඩ වගේක් තියෙනවා. කොහොම හරි මම හිතන්නේ අපි අය දෙකමාරක් එකමාරක් කාලයක් බලාපොරොත්තු වෙන එකමාරක්දී පොඩ්ඩක් අත වෙලා තිනවා. අපි නැවත හතරට මෙතනදී රැස් වෙනවා පරියන්කය සඳහා. ඒ අතර වාරෙදී අපිට සක්මනක් සඳහා වෙලාව ලැබෙනවා. ඒ අනුව අපි ධර්ම සාකච්ඡා වාරය මෙතනින් સમાપ્ત කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.